මම බයකොත් විනාඩි 10ක් විතර අරගෙන කියනවා දැන් වේලාව සටහන් වෙලා තියෙන්නේ 7යි 40යි අඩේ විශ්වාස තියෙනවා යන්නේ ඉන්න පිරිසක් ඉන්න නිසා මම කැමති නැහැ ගොඩාක් වෙලා තියාගෙන ඉන්න එසේ නමුත් මගේ සාමාන්‍ය කාර්යය තමයි බණ කිව්වට පස්සේ අහන්න කරන්න තියන දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රකාශ කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා සාදරයෙන් ආරාධනා කරන කිසිමම යන්ති ඉන්න කට්ටියට බාධා කරන අදහස නෙවෙයි නමුත් පොදුවේ ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු අදහස් මතින් තම තමන්ගේ දැන්න තියෙන අත්දැකීම් සහ කරගෙන යන වැඩත් එක්ක කලේසු දෙයක් වේසු දෙයක් ප්‍රශ්නයක් තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න. ඔතනේ මම ඉතිකේ ප්‍රශ්නේ මම අහලා තියෙනවා මගේ සිත පරමාණු සත්‍ය මේ සිතේ බලය පරමාණු බලයයි කියලා. මම අහලා තියෙනවා. මේ කෙටි ප්‍රශ්නයක් මම වෙනවා. දීර්ඝ කාලය ගන්න අකමැති නිසා. දැනගන්න ඕන ඔය සතියයි පරමාණු බලයයි කියන්නේ සමාන දෙයක් කියලා. සතියේ පරමාණු බලය. සතියේ පරමාණු යොමු කරවන්න හදනවා. මේ පරමාණු බලය කියන්නේ සතිය, සීය මම කියන එක සමානද නැද්ද කියලා පරීක්ෂාවට අපිට ඉද ප්‍රස්තාව ලබා දෙනවා සතිය. හැබැයි විනිශ්චයක් දෙන්නේ නැහැ. සතිය ඕනම් පරීක්ෂා කරන්න පුළුවන් මම මම කියන්නේ මගේ ජීවිතය කියලා කියන්නේ මම කියන්නේ ආත්මය කියලා කියන්නේ පරමාණු ශක්තියක්ද නැද්ද කියලා බලන්න පරීක්ෂණාකාරය අපිට ලබා දෙනවා. අවස්ථාව ලබා දෙනවා. නමුත් මේ ප්‍රකාශය ගැන ගත්තොත් පරමාණු ශක්තිය කියලා කියන්නේ 100 100ක්ම ද්‍රව්‍යවාදී දෙයක්. රූප ධර්මයක් මම කියන්නේ අපි දන්න විදිහට ආත්මය කියලා කියන්නේ 100 100ක්ම නාම ධර්මයක්. ඔය පෙන්වන්න හදන මේ දෙකේ වෙනසක් නැහැ කියලා. රූප ධර්ම නාම ධර්ම දෙක අතර දෙකින් එක සම්බන්ධ වෙනසක් පවතින්න බෑ. පරමාර්ථය කියලා කියන්නේ භෞතික විද්‍යාවෙන් කියලා කියන අර්ථයකට යන්න පුළුවන් පුංචි තැන. මම කියලා කියන්නේ තකතිරුකමේ මෝඩකමේ විදිය කැටගැහිච්ච තැන. ඒකට මම කියන එක මේ ලෝකයේ පවතින ධර්මතාවයක්. ඔකට මම කියන දෙයක් නැහැ. මම කියාගත්තොත් තමයි ඔය පරමාණු මෙහෙම වෙන්න ඕනේ, අරයෙන් වෙන්න ඕනේ, බුද්ධඝම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා අපි නීති දාන්නවා. පරමාණුවට පරමාණු වැඩි යන්න පටන් අරගෙන දුන්නොත් ඒක අද විද්‍යාඥයෝ දැකලා තිනවා. මොකද්ද පටන් ගත්ත ෆෝමියුලා එකට වැඩ කරනවා. ඒක පණ ඇති සත්‍යක ඇඟේ තිබුණත් ගලක තිබ්බත් පරමාණුවේ නෑ ඒක වෙනසක්. පරමාණු වග වෙන්නේ නෑ. මම මේ වැඩ කරන්නේ පණ ඇති ඇඟක තියෙන එකක්ද නැද්ද කියන්නේ. ඒ නිසා ඒක යන්නේ න්‍යාය ධර්මයක අනුවයකට ගතන වික්ටමියානි. මේ මමයා කියලා අපි බදා ගන්න හදන දේ අපි කරන මඟුලක් නෑ මේ වෙන දෙයක් තියෙන්නේ. අපි මේක කරනවා කියලා හිතාගෙන ඉතින් මේක අඩ ගන්න හදනවා. ඉතින් ඒක කාන් දුකයි. මේක යන්න ඇදී. පරමාණු කියන ශක්තිය වගේ යන්න ඇදී. යන යන ස්වභාවය ධර්මයට උන්ට අපි මේ පොඩ්ඩකෝ වගේ ඉන්නේ. ඒ දරුවන්න මම පාන්න දෙයක් නෑ. ඒකට යනාතේ යන නිදිමත තමයි අපිට එහෙම නෙමෙයි ඒක හරි ලැජ්ජයි. සිත සිත පරමාණු සත්‍ය හිත කියලා ගන්න මම අර මට නයින් කරලා තනනම් මගේ සිත පරමාංශය. සිත පරමාංශය. මගේ වෙන්න එපා හිත කියනකොට හිත කියන පොදුවේ කතා කරන්න බෑ. දැන් මේ කියන ඔක්කොම හිත ගැන මට වග වෙන්න බෑ. හිත කියන ධර්මයට එනකොට මට කතා කරන්න මගේ හිත කියන එක ගන්න වෙනවා. එතනමයි ප්‍රශ්නේ මතුවේ. පරමාණු කියලා කියන්නේ කිසියම් න්‍යාය ධර්ම කිසියම් පෞද්ගලික ભેදයක් නැතුව සම්පූර්ණ ඒත්තු න්‍යායයක්. ඉතල මම කියලා ගන්න හදන මේක ජීවිතේ ජීවත් කරවන්න ඕනේ මට විල් පවර් එක කියලා ගත්තේ මට චේතනා ශක්තිය තියෙනවා මම කරනවා කියලානේ කට්ටිය ලැස්ති විරුවට වෙන්නේ කෙරෙන දෙයකට සාක් වෙන එක විතරයි. ඉතින් අර දුවන වාහනයක් නැතර කරන්න හදනවා වගේ පරමාණු ශක්තිය අපි පාණය කරන්න ගියාම වෙන්නේ අපේ අතපය කඩා ගන්න එක විතරයි. උග වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඒක හොඳයි. මම ඒකට සාක්ෂි වෙනවා. මම ඒකට ප්‍රේක්ෂකෙක් වෙනවා කියලා තමන්ගේ හිත දැරෙන්නදී බලාගෙන ප්‍රතික්‍රියා නොකර හිටියොත් සුන්දරත්වයටපත් වෙනවා. මලක් පිපෙනවා ඉරේනකොට. උදේට නිදිමතව නිදා ගන්න ඉච්චරයි. ආයේ ඒක එහෙම විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා අපි ඒකට සදාචාරාත්මක නීති දාන්න යන්නේ. අපි ඒක වැට කඩළු දාලා දෙන දෙපා වෙල්ලේ දෙවට දිගින් ඵලයක් පිට යන්න එපයි කියන දෙයක් නැහැ. ඒ නිසා ඒක යම් කිසි ප්‍රමාණයකට පෙන්වන්න හදන්නේ මට පේන්නේ මේ ලෝකයේ පවතින සනාත්මික ධර්මයකට මම කියාගෙන අපි ඒක ඉක්මවන්න හදපු ගමන. මඟක් ඊට හරවන්න හදනවා වගේ භාෂු වේශකටපත් වෙනවා. ඒ ගලන අත දෙන්නේ නැట్లా. දුරස්ත බැල්මකින් ප්‍රතික්‍රියා නොකර බලන් ඉන්න නම් ඒකට කරන ඉඟියක් මේකේ ප්‍රතිපත්තියක් වෙනවා. අන්න ඒකට ඉඩ දෙනවා සතිය. සතිය පෙන්වන්න හදනවා මට මේ රාග දනව නරණක් කම රාගය තියෙනවා. ද්වේෂ දනව නරණක් කම විතර ද්වේෂය නැහැ. මෝහ දනව නරණක් ඒකද මේ රාගයව කියලා ලැජ්ජ වෙන්නේ. ද්වේෂයව ලැජ්ජ වෙන්නේ. මෝහයව ලැජ්ජ වෙන්නේ මෙන්න රාගේ හැටි. මෙන්න ද්වේෂය ඇති. මෙන්න මොහොතේ කියලා බලන්න හිතියොත් ඒක එක නම්වනම් අපි දැම්ම ඇති නෑ දැම්මට ඉවනේ ලෝකේ අවශ්‍යම වැඩ. කියන්නේ පරමාණුක තියෙන වැඩ වගේ. ඇත්ත දැන් පරමාණු මේගොල්ලෝ කඩලා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට කඩලා පොසිට්‍රෝන වලට ගිහලා ක්වැක්ස් වලට ගිහලා දැන් හදන්නේ the god particle එක හොයන. ඒකේ තියෙන අන්තිම පුංචිම අංශුවට ඉබ්‍රන් particle කියලා කියනවා god particle මේකවත් දෙයයන් නැතිවෙනවා කියලා බලන්න හදන්නේ. එතෙන් යනකම් හොයන්නේ කි ඔක්කොගම දෙයියෝ නෑ දැන්. හිතකුත් නෑ මමෙකුත් නෑ. නමුත් බටේට මුළු විද්‍යාවම ගියේ දේව නිර්මාණය මත. දැන් මේගොල්ලෝ ඔය ඉලෙක්ට්‍රෝන කොලයිඩර් එක දාලා බලන්න හදනේ කොලයිඩ් වෙනකොටම බිලියනක් එනවාගේ ඒකම චිත්තක්ෂණයක නැතුණාට පස්සේ වැඩ පිළිවෙල යනවා කියලා කොලයිඩ් වෙනකොටම දෙයියෝ ඉන්නවාද කියලා බලන්න තමයි දැන් බලන්නේ. ඒක තත්පරයකින් 200කින් එකකට හෙබ්‍රන් පාටිකල් එකක් තියෙන්නේ කියලා දැන් සංචයනයක් තියෙනවා. ඉතින් දැන් ඒක දාන්න විදියක් නැහැ. මේගොල්ලෝ පටන් ගත්තාම ඒකෙන් බ්ලැක් හෝල් එකක් ආවොත් මේ ලෝකේ නැති වෙයි කියලා පොඩි කට්ටියගේ විරෝධතාවක් පරයි. ලෝකේ වැඩිම විද්‍යාඥයන් අකර 200ක් විශාල ලොකු ඉදමක් මීටර් 100ක් යන පොළවේ මේ මැෂින් එක ගහලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න දැන් බයේ ඉන්නවා මේක කරනකොට මේ හෙබ්‍රන් පාටිකල් එකක් වෙනකොට බැලිව බ්ලැක් හෝල් එකක් આવොත් මේ මුළු ලෝකෙ ගලද ගන්න. ඊට පස්සේ ඔක්කොම බයිලා ඉවරයි. ඉතින් ඒක පරගාණක් කියනවා ඒක මේ කොලයිටර් එක වැඩ කරන්න එපා කියලා. ඒ පැත්තට ගියාම හරිය ලස්සන තැනකට මේ බුදුහාමුදුරුවෝ කිසිම විද්‍යාවක් නැතුව කිසිම පරිශනා ගන්න කියලා කියන හැටි. ඒ කියලා තියෙන සාමාන්‍ය පාළියෙන් කියලා කියන්නේ අහු වෙන්නේ බලනකොට දුරට භාවනා කරලා බුදුන්ගේ මේ නිපාණ පරිසංවිත දේශනාවක් කියනකොට ශූන්‍යතා පරිසංවිත දේශනාවක් කියනවා කියනවා මේ බාහිරේ හොයලා කොහේ හොයන්නේ ඉලෙක්ට්‍රොනික හොයලා කොහේ හොයන්නේ ඇතුළේ හොයපන් ඉන්සයිට් කියලා කියන්නේ ඇතුළේ හොයන්නේ එතකොට ඔය විද්‍යාඥයෝ ඔය විද්‍යාගාරවල පේන දේවල් තමන්ගේ තුල ටිකෙන් ටිකෙන් ටිකෙන් පේන්න පටන් ගන්නවා යන දෙයට යන හැටි යන්න නොදී ඉක්මවන්න යෑමෙන් තමයි මම හිතක් ඇති වෙන්නේ යන දෙයට අනාගතයට යන්න දෙන්න නම් සෑහෙන පෞරුෂත්වයක් මේ දැන් ඉන්න වර්තමාන මොහොතේ තියෙන සැප පිළිගන්න ඕනේ සැප මදි කියලා හදන්න ගියොත් තමයි අපි මේක හැඩ ගන්න යන්නේ ඒ කියන එකට සතුට වෙලා ඉඳන පවතින දේ හොඳයි. දැන් මේ යන දේ හොඳයි. මේක තමයි නිවන. මේක තමයි ලබන දේ උතුම් දේ කිව්වන උකට ප්‍රෝටෝනයක් කිව්වත් එකයි, න්‍යෂ්ටික ශක්තිය කිව්වත් එකයි, න්‍යාය ධර්ම කිව්වත් එකයි, දියඥාන කිව්වත් එකයි, නිවන කිව්වත් එකයි, මොක්ෂය කිව්වත් එකයි. වෙන ගිනියඟුරක් වෙච්චාවයි කියලා ඔය ඉන්නේ කයි නම් අපිට බුදුහාමි කියන්නේ ඔන්න ඔන්න ගිනියඟුරක් වෙච්චාව ඔබ ගණන් ගන්න එපා. වෙන ගිනියඟුරක් වෙච්චාව අන්දිසාට ගල් දෙන්නේ දෙයක් නෑ නම ඕකේ දෙයක් නෑ. ඕකේ දෙයක් නැහැ කියලා මොනවා කිව්වත් ඒක ඕකේ දෙයක් නැහැ කියලා. ඒක නිසා අපි වැළක්වුවට හොරක් කරන්න බෑ. ඉතින් බාරගත්තයි කියලා ආත්ම නිග්‍රහයක් වෙනවා. ලැජ්ජාවක් කරන කරන්න බැරි නම් බාරගන්න එක ඒක ලොකු පෞරුෂත්වයක්. අපිට බෑ. අපි හිතනවා කරන්නේ. මං ඉන්න තැන ඉව වෙන්න දෙන්න මම මේක මෙහෙම කරනවා කියලා ඉතින් අර 18 යන ගඟ පල්ලයට අරන් හදනවා කියලා කියනවා. ඒ නිසා මේ ප්‍රකාශය මම හිතනවා ටිකක් ධෛර්යමත් කරන ප්‍රකාශයක් මේ දැන් කාලේ තියෙන විද්‍යාව කියා ගන්නා වූ මෝහය අවිද්‍යාවත් එක්ක බලනකොට මේකේ පොඩි ඉඟියක් දෙනවා මේකේ තියෙන සනාතන ධර්මයක් අනේ සනාතන ධර්ම පිළිගත් දවසේ ඔබ නිවන් දකින්නවා මේ විරුද්ධ සටන් කරන තාකල් අර ගැටියක් ඉන්නට පයින්න වගේ අනුසම් කුච්ච ගන්න එක විතරයි කරන්නේ ඒක පිළිගන්න හැබැයි මේක පිට කැමති වෙන එක්කෙනෙක්වත් කැමති නෑ මේ වෙන දේ අපිට වෙනස් කරන්න බෑ. ඔකට වෙන්නන්න නිකන් ඉන්න බෑ. අපි ඔක්කොම කැඩපත ගහගෙන ඉන්නේ නෑ. මම නම් දෙන්නේ නෑ. මම නම් මේක වෙනස් කරනවා කියලා තමයි ඉතින් මොකද කරන්නේ? මේ මොන්නම තාලෙකින්වත් මේ අනේක වෙනස් කරන්න බෑ අපි කටකරුවා. තාතමන එක විතරයි ඉතුරු වෙන්නේ. මේක ඉදිරි ගෑවෙනවා මේ කරන්න බැරි දෙයක් කරලා. අදවචනාසික ඔහේ යnderලා. ඒක ලොකු පෞරුෂත්වයක් ඕනේ. ඒක ලොකු පාරමිතා ශක්තියක් ඕනේ. මේ මම ඉන්නේ දැනට මේ ප්‍රශස්ත මට්ටමක වෙනස් කරන්න මේකට සතුටු වීම තමයි අපිට කරන්න පුළුවන්. මේක බාර ගන්න එකයි. මේක පිළිබඳව හැකි සංඥාව ගන්න එකයි අපිට භාවනාවෙන් අපි කරන්නේ. ඒ නිසායි මම කියන්නේ මේ වගේ දෙයක් ඇත්තද නැද්ද කියලා බලන්න සතිය අපිට විවෘත මාත්‍රකාවක් කරන්න වෙනවා. වේදිකාවක් කරන්න. පරීක්ෂා කරලා බලන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. භාවනා කරනකොට හද සතුට කඳ දුක කොහොමද කියලා වගේ කඳු වෙනවා වගේ ඒක කඳුළු කියලා කියන එක තමයි වැරද්ද. නැත්නම් වැක්ක කරන දේවල් වෙනවා. ඇගිරීම සිදු වෙන්න පුළුවන්, තදවීම වෙන්න පුළුවන්, සැදවීම වෙන්න පුළුවන්, කම්පන වෙන්න පුළුවන්. ධාතු ගුණ ලෝකසාන්ති දේශනා ධාතුන් වහන්සේලා මේ තරම් මුරගාලා. තමන්ගේ අනන්‍ය පින්නන් හදද්දී අපි වල කඳුළු කියලා ඇහෙන් එන්නේ කියලා අපි නම් වණන් දාගෙන කඳුළු වෙන එක හොඳ නෑ. අඳ නැහිනා වෙන එක හොඳයි කියලා අපි වට නම් වණන් දෙන්නා. ඒ බුරුමේ ඉන්නකොට අවුරුදු 80ක ස්වාමීන් වහන්සේ නමක් ආවා ඒ සංකල්ප කවදාකවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒ වුණාට පුස්කොළ පොත් අරීමේ කරලා කරලා බංග්ලාදේශ ආණ්ඩුවකනේ මුළු විශ්වවිද්‍යාලයටම පොත් ටික ලියලා තියෙනවා. මුළු සිලබස් එකම ලියලා තියෙන ඒ ස්වාමීන් ජෝතිපාල කියලා ආණ්ඩුවකනේ හරිෂෝ. ඉතින් ආණ්ඩුව භාවනා කරනකොට කිව්වා මට මේ මේ මූලධර්මකාරී. අර සක්මන් කරන මේ පියවර 6 දැනගෙන යන්නයි මං ආවේ කියලා. අතුවාවේ තියෙන පියවර 6කට සක්මන් කරනවා. ඉතින් ඒක කරලා කරලා ගියා. ඒ නිසා භාවනා කරන්න කිව්වා මේ හොඳටම ඇත්තට සීරියස් භාවනා දැනුම තියෙන අහිංසක හාමුදුරුවෝ. භාවනා කරනකොට ඒ තැනට ආවම මුත්‍ර පිට වෙනවා. අද පාණි කරගන්න බෑ දීර්ඝ ගතිය පිට වෙනවා. ඒ දාඩි ගන්න පටන් ගන්නවා. හම්බුල හැරෙනවා. ඉතින් ඒක ඒ වගේ ලොකු ප්‍රශ්නයක් අවුරුදු 80ක් ඊට පස්සේ මොකක් හරි ලෙඩක් වෙනවා. ඉතින් වාතාවරණය භාවනා උගන්වන්නේ අවුරුදු 45 කතර හාමුදුර කෙනෙක්. ඒ මොකුත් නෑ තන්නේ කරම වානේ. කිසිම නැමෙන්නේ නැති ආගේ හාමුදුර. මම ළඟට හිටියා පරිවර්තනය කරන ආමතු වෙන කෙනෙක්. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා බාහිර වාට වෙද අපෝ ධාතුවත් එක්ක අභ්‍යන්තර අපෝ ධාතුව සම්බන්ධයි. ඒක කිපෙනකොට මේක කිපෙනවා ඒකේ ඉතර ගණන්කට දෙයක් නෑ මේ වීදුරක් කරන අයිස් කැල් ටිකක් දාලා වීදුරකින් බහලත් කන්නේ ඒක. ඊට පැත්තේ වතුර වැදෙනවා. ඒ වැදෙන්නේ ඇක්චුලි වායතිත්තම සීතල ගතිය සහ වාචක නිසා පිට වායු වෙන්නේ. ඕකේ මේ මේක මම මාග කියාගත්තොත් තමයි ඇයි මේ වාතය බැඳෙන්නේ කියලා ප්‍රශ්න. මේ වාතය මේ තියෙන ජල වාෂ්ප වෙලක බැඳෙනවයි කියන එක මම කරන දෙයක් නෙමෙයි කෙරෙන දෙයක්. අපි ආපෝ දහසෝ කිපින වැඩසටහන ගන්න බැකිදින ගතිය වැටෙන. අපිට අඩු වුණාම අකලා ගැටීමේදී කෝවගේ සිමෙන්ති වලට වැලි පතර බඳුනා වගේ කුලි වෙයි. ආබන්දන ගතිය. වැඩි වෙනකොට වැඩි වෙයි. ඉතින් අපි මේ කඳුල කිව්වොත් ඇහැ කිව්වොත් මම මාගේ. වැගිරෙන ගතිය කිව්වොත් ධර්මයක් වෙයි. ධර්ම ඕජාව තේරෙනවා. අපි හැමදේම මේ මගේ ඇද්දකේ මට කන්න වැකේනවා කිව්වොත් ඒක ඉතින් සමාජික වෙනකොට ඒක කාටවත් තේරුම් ගන්න බෑ. වැකිරෙන්නකට ඒ වැටෙන්න නම් ඒක නොවිත් බෑ. එන්නම ඕනේ. ඉතින් සමහරව භාවනා කරන්න යාම වැටෙනවා වැයෙනවා වැයෙනවා වැයෙනවා හෙල්ලෙනවා හෙල්ලෙනවා හෙල්ලෙනවා පොල්මල අතරකට. අර සමහරකට මුසුම් ගැටි එන්න පටන් ගන්න මේ උදාහරණ කියන්නේ ඉතින් ඉතිපන්දමත්පත් වෙන්නේ ඉතින් දැල්ලපත් වෙන්න වගේ බස බස බස බස ගාලා පිළිඳාපවත් වෙනකපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඔක්කොම මේ ධාතුන්ගේ එක එකන ඇවිල්ලා කියනවා මේ මම ආවා කියලා. ආපෝදායේ ලොකුසන් කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ඒගොල්ලෝ වචන කතා කරන්න බෑ. ආපෝගති ආවම වැකිරලා පෙන්නනවා. නැත්තම් ආබන්ධනය කරගන්නවා. අටවිගති ආවම බරගති, සාලුගති පෙන්නනවා. තීජුගති ආවම ගින්දර ගති, සීතල ගති පෙන්නනවා. කම්පන චංචල ගති පේනවා. ඒක වෙනකොට අපි ධාතුමය මේ බලන්නේ අනේ මගේ ඇඟට මේ මොකද උනේ? විකාරයක් කියලා ආයක වලක් කළ ආය නැගිටලා ගිහලා කඩළු එම්පියගෙන ගිහලා ආය භාවනා කරනවා. ධාතු මනසිකාරය කරනවා. ආය ධාතුන් පේනකොට ආය වලක් කරනවා. ඉතින් කවදා කොච්චර කරලාද අපි මේ කඩේම පණින්නේ. අපි මේ එලිපත්ත පණින්නේ සෑහෙන දුරට මම මාගේ එක මට හැරලා පූජා කුද්ධියකින් මේක වෙන්නයි මේ ශරීරය අපි ගත්තේ මේ සල්ලි දීලා මේ ලැබොරටරි එක ගත්තේ මේ එක්ස්පෙරිමන්ට් එක කරන්නයි වෙන්න දෙන එකයි තියෙන්නේ. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒ බුදුම ස්වාමීන් වහන්සේනමක් කියනවා ඒවා දේවල් උනේ නැත්නම් ගණන් ගන්න බෑ භාවනා කරනවා. ඉතින් මම බුදුම අංගඤ්ඤ සාහිත්‍යත් එක තමයි මම පොත් පරිවර්තනය කළේ. ඒ ස්වාමීන් වහන්සේ මාව යනකොට කිව්වා දැන් මේ මහසි ක්‍රමයේ තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි භාවනා කරනකොට දඟලනවා. අතපය ගැසෙන්න පටන් ගන්නවා, කටු වැගෙනවා. ඉතින් ඒකකොට චෝදනා කරන මේ ඇතුලේ ගුරු ප්‍රශ්නයක් ඇති කරගෙන දිනවා භාවනා කිරීමෙන් කියලා. ඒ නිසා මේ මහසි නෙමෙයි උගන්නන්නේ ඒකට කිව්වා ගුරු මේ ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ තමයි. අනිවාර්යෙන් භාවනා කරන විකෘතියක් ලෝපණයක් මතු වෙනවාමයි මතුනේ නැත්නම් භාවනා හොඳ නැහැ. ඒ වාහනේ යනකොට මෙන්න බිල්ඩින් එක, අත තුනේ බිල්ඩින් එකක් ඕක දැන්නමත් එක එක தත්ත්වේ 100 100කට බලනකොට දැන් ඕන යන්තුව පෙන්වන්න සංගල නැහැ. එන්නේ මේ ඒ කට්ටිය කිව්වා භාවනා කරන්න. ඒ ශාසනය කියනකොට ඒක විය යුක්තක් භාවනාදී මේ ධාතු ගුණ තේරුම් ගන්නකොට අපි හිතුවට වැඩිය වේගයෙන් ඔය මොනවා හරි එක ගුණයක් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒක සප්‍රෙස් කරොත් ඉතින් භාවනා එතනින් අදාළ වෙනවා. ඒකට එහෙම යන්න දෙන්න. හැබැයි මම ගිහිල්ලා බැලුවේ නෑ. ඒ මම දැක්කේ නෑ නලියන මම අනන්ත දැකලා තියෙනවා භාවනා කරනකොට වගේ විවිධ විවිධ දේවල් ඇවිල්ලා ත්‍යාගන්න බැරි තත්ත්වයකටපත් වෙච්චා. මෙල්බන් වල ඉන්න මේ ටුවල් කෙනෙක් වගේ 60ක් විතර බාහනව පිළිපස්ස හොඳටම දැඟලුවා. ඇත්තම තරුණයි ඒ නිසා කාගේ අවධානය ලක් කළා විලෝපන වුණා. ඊට පස්සේ මට ඇවිල්ලා කතා කරලා කිව්වා සාහනස මේකයි වැඩි මන්න භාවනා යන බව තේරෙනවා. නමුත් පිටේ ඉන්නත් ඕන නමුත් මම ඉතින් බලනකොට අනික් කටියට අප්සෙට්. මම උඹට අප්සෙට් මට නෑ මම වෙන අපි දෙන්න යන්න. ඕන කෙනෙක් නටපු දෙන්න. අද ළඟින් අම්මලා දෙන්නෙක් ඉඳලා දුවන එළකලා ස්වාමීන් වහන්සේ ආර්යවතු මේ ළමයාට භූතෙක් වෙයිලා මේ අවිශ්‍රයි මේ කියලා. ඊට පස්සේ කිව්වා මෙතන ප්‍රොෆෙසර් කෙනෙකුත් ඉන්නවා ප්‍රොෆෙසර් කිව්වා කියලා ධම්මජීව හම්සුවන් කියන්නේ මේව කටියට බහන කරන්න හොඳ නැහැ කියලා. මොකද ප්‍රොෆෙසර්ටත් හොඳ නැහැ අම්මටත් හොඳ නැහැ මට හොඳයි. ඒකමයි කොහොමද කියන්නේ. ඉතින් යන්නම මට ඒක කරන්න දෙන්නේ නැහැ දැන් අලිය අවුලක් වෙන මොකද කරන්නේ කොහොමද සිද්ධිය ප්‍රශ්නයක් අහන්නේ. සිනගීම් කරන පස්සක් අහන එක මට මේ වෙනවා ඒක මම ප්‍රශ්නය අහුවා මම අහුවා එතකොට මොකද වෙන්නේ බය අද්ද සැකේ අද්ද මොකද දැන් මට මේක කරගෙන යන්න හිතෙනවා මට තේරෙනවා යන්න දවස් තුනක් විතර දැකලා හැබැයි මේ තමයි මම අභියෝග කරා චෝදනා කරා සක්මන් නොකර නිසා පස්සෙත් එනවා සක්මන් කරලා හරි ගියා ඊට පස්සේ ඉතින් කාලයක් ගත වුණා අවුරුදු ගාණක් ඊළඟට මට ඊමේල් එකක් කියලා දෙනවා මම ඔබ වහන්සේ ගැන අව탁සිරුවක් කරන හිටිය ස්වාමීන් වහන්සේ මට දැන් නම් ඒක ප්‍රත්‍යක්ෂ වුණා අපේ තාත්තට heart attack එකක් වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චයි කිව්වා. අපේ තාත්තා ගැන හොඳම පෞරුෂත්වයක්. දර්ශීය චරිතයක්. මම ගරු කර පුදුලේ ඇඳේ වැටලා ඉන්නවා දැකලා ලෝකෙම සහලවල ගියා. ඒක අපේ තාත්තා ඉවරයි. ඒ වෙලාවේදී අර ගැස්ම ආවන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යනකොට ඊට පස්සේ තේරෙනවා තමයි හැඟුම් බලව මේ ඉන්නේ තාත්තා වෙන්නේ. නමුත් ඔබ වහන්සේට පිසි දෙන්නේ ඒක මම කලින් කාලා තිබුණ නිසා. මම මේක හරහා ගියා. තාතර කාටට ආවෙත් නැහැ කවදද තාතලකට මැරෙයි. දැන් මට පුළුවන්කව තාත්තයි පිටුපිට වෙදෙට ඉඳි බලන්න මොකද ඒක අච්චර සෙනගමද විවිධතාව වෙන්නේ නැතුව මම ඒක හරහා ගිය නිසා. මම එදා ඒක නතර කරා නම් අද දෙවිලි හැරි අද මෙතෙන්දි කන්න වෙනවා. මෙතෙන්දි කන්න උනා නම් මම ලැජ්ජාවටපත් වෙනවා. ඒ නිසා සෙනග ඉස්සරහ පිට හෝ තනිය හෝ අපිට මේ විඳින්න තියෙන ටික අපි විඳින්නේ නැත්තම් ඉතින් සංසාරේ යන්න වෙනවා හැම එකකදීම මේක අපි ඉලිපත පණිට දෙන්නේ නැහැනේ. අත්දැකීම අත්දැකීමක් වෙන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා අපි ගිවිස ගන්න ඕනේ. භාවනා කරන මේ කරනකොට අපිට විවිධ දේවල් මතුවේ නමුත් ඒවා කරන දෙයක්වත් නැත්නම් කාටවත් නිග්‍රහ කරන්න දේවලුත් නෙවෙයි. අපි එකිනෙකාගේ හැලීපොන් නැබිලින් වහගත්තා වගේ. අපි එකිනෙකා ඒව තනවා වඩාගෙන යන්න පටන් ගත්තොත් ඒක තමයි කල්යාණ මිත්‍රය කියන්නේ. ඒකටයි අපි එහෙම සමාන රුචිකත්වය ඇති කට්ටිය එකතු වෙලා භාවනා කරන්නේ. භාවනා නොකරන මිනිස්සු කියන්නේ මෙච්චරෝම හරියට මෙහෙම ඉන්න ඕනේ. ඒක තනි කර බොරුව. වෙන භාවනාවක් නැහැ. එතෙන් තියෙන රංගපෑමක් විතරයි චිත්‍රපටි වල ෆොටෝ වලට ඉන්න එක. භාවනා ගන්න මිනිහා අල්ප දයන්න වගේ කෙලිහිගෙන ඉඳ වැඩේ යනවා. ඒක කවුරු කියන්නේ? ඒක කියන්නේ මොකද අද තියෙන භාවනා ෆැෂන් එකක් නේ. අද තියෙන භාවනා කරන්නම් වාඩි කරන්නේ. භාවනා කරන විදිහට අක්කලා කියයි. ඒක නැහැ. පුද්ගලයා හිතන්නේ භාවනාවක් කරනවා. ඇගිල්ල වලට ගැස්සිලා ඉක්කොන ගිහින් එහෙම නැත්නම් බානකොට කියලා වැක්කෙట్లా. එහෙම නැත්නම් ඔය වගේ ධායක දඟල ඒ කියන්නේ 100 100ක් ගෙනිමිලි වැඩේ. ඇත්තට තමන් වුණත් මේ භාවනාවකට ඒ වගේ ප්‍රකෘතියකට අනුග්‍රහ කරන්න නෑ එන සද්ධාාවක් ඕන. නෑ එන ගර්භිත ආශයක් දැනගෙන අසුරු කරලා තියෙනවා. සෑහෙන වීරියක් ඕන. මේ ලෝකයක් මොනවා කෙරුවත් මට මේ සංසාරයෙන් ගොඩ වෙන්න ඕනේ අපා. මිනිස්සු සන්තෝෂ කරලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි අමාරුයි. ඒ වගේම දුෂ්කර ක්‍රියා තමයි. ලෝකෙන් අවුරුදු 6ක් අපිට නම් අවුරුදු 6ක් කරන්න වෙන්නේ. නමුත් මේ හොදෝ තමයි දාන එක තමයි සෞඛ්‍යය. කඩාගෙන යන්න නම් මේ මම්කක් කරලා ඉන්නකට පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකට කාන්තාව කැමති නෑ. ඇයි අපිට වැරදි නිවන් දකින්න පුළුවන් අපා. හැබැයි වැණි වැණි නම් බෑ. චරිතුරුත් බෑ. සත්තනේ කඩාගෙන අනේකයි තියෙන්නේ ඕනේ ගිනි අඟුරක් වච්චාවයි. අවසරයි මේ මේ පෝච්චි දැක්කම ඇසේ තියෙන පටවි ධාතු නේද පෙරට එන්නේ. අර ජලය දැක්කහම ඇසේ තියෙන ආපෝ ධාතු නේද පෙරට එන්නේ. ඒකන ඒව කිව්වොත් එimhe ඇහි මේවා තියෙනවා කියලා ගන්නවා. එහෙම තමයි. එහෙම එකක් ඇත්තේ නැහැ. මේ වෙලාවට අපුඩියට අත් දෙක ආසුනම් දක්වා මේ මේ යතේ නෑ සද්දේ. මේ යතේ නෑ සද්දේ. නිසා ගැටීමට ඉස්සලා සද්දේ තියෙන්න බෑ. ඒ නිසා බෙරේට පහරක් අහනකොට අතෙත් නෑ සද්ද බෙර හැමෙත් නෑ සද්ද ගැටුණු තුරු තමයි සද්ද මතුවෙන්නේ. ඒකේ එතරම් මතුවෙන මිසක කොටුවෙත් නෑ බෙර හැමෙත් නෑ. ඒක පැහැදිලිවම මේ අතුආය පොතේ කියලා තියෙනවා මට මතක නෑ ගාඨාව බෙරේකට තට්ටු කරනකොට එන සද්දේ කලින් බෙරේ තිබුණෙත් නෑ පස්සෙත් නෑ ගැටුම තුලින් මතුවේ. එතන විභව අන්තරෙත් එක්කෙන ශක්තියද ඒ ශක්තිය අර තිබුණ ශක්තිය වෙන ශක්තියක් බවට පරිවර්තනය. ඒක ඉතින් අපි හිතුවකට ලෝකයේ තියෙන ශක්තියකින් දේවල් නිතරම ස්වරූප වෙනස් කරමින් තියෙනවා. ඉතින් මේ වෙන දේවල් ඒ කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වල ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා කියලා කියන්නේ මේ තියෙන හැම වෙලාවෙම ශක්ති තරංග. ඒ ශක්ති තරංගයට මනුස්ස මනසක් ගැටිච්චාම කොන්ෂස් එකක් ගන්නට පස්සේ ඒ ශක්ති තරංගයේ ද්‍රව්‍යයක් වඩපත් වෙනවා. රූපයක්, ශබ්දයක්, ගන්ධයක් වශයෙන් වඩපත් වෙනවා. මනුස්ස මනස ගැටුනේ නැත්නම් ඒක එහෙමම යනවා. ඒ පදාර්ථයේ විදිහට කියනවා. ඒක නිසා සෙන් බුද්ධ ආගමේ කියනවා මිනිස්සු කවදාකවත් පය ගැහිච්ච නැති හද්ද කැලයක් මැද සෝල හඳුන් ගහක් ඇදගෙන වැටුණු සද්දය ඇහෙයි කියලා. අහන්න කෙනෙක් නැහැ. හඳුන් ගහක් වන්නේක සද්දයක් තියෙයිද කියලා. අපිට ඉතින් කවුරු නැතුව සද්දයක් තියෙන්න බෑ කියලානේ. ඒක හිතියොත් තමයි සත්‍යයක් වෙන්නේ. අහන්න කෙනෙක් නැත්නම් අවසර කරන දැන ආස්වාස් පාස්වාස් කරන වෙලාවෙත් ඒ ගැටෙන දැනෙන දේ හරහා ඒ දෙක චල ගැටීමක් නිසා ඒ නිසාද අර සතිය පිටන්නේ ඒකේ තියෙන ශක්තිය අනුවද සතිය පිටන්නේ සතිය කල්ලාතු අපි සූදානම් කරගන්නවා එහෙමයි ඒක වර්ධනය වෙන්නේ චෛතසිකය චෛතසිකයක් කියන්නේ හිතක් තියෙන්න ඕන ඒක කෙලෙසිච්ච හිතක් වෙන්න ඕන මන්දපු හිතකට සතියක් අවශ්‍ය කරන්නේ අපි හැලෙනවා කෙලෙසිච්ච හිතකින්මයි සතිය ඇති කරන්න පුළුවන් වෙන්නේ එයා දන්නවා කෙලෙසිච්ච හිතේ ඉන්න ආදීනවේ නිසා ගොඩ ඒම සඳහා කලිරක් ඇති කරගන්න වෙනදී හොඳ නරක බලන්න එපා. හරි වැරදි බලන්න බෑ. ඇති හැටි දකින්න. වෙන හැටි බලනකොට වෙන මෙතන මෙතන ඉතින් හැපි හැපි ඇති වෙන ධර්මතාවයක් නිසාක කලින් වෙච්ච දෙයක්වත් ඊට පස්සේ ඉතුරු වෙන දෙයක්වත් නැහැ. එනකොටම බලන්න හිටියොත් ඉතින් තින් දෙකක් ඇවිල්ලා ගැටෙනවා. يعني action reaction thesis antithesis synthesis. එන්න නම් සයිසෙක් නිව්ටන් කිව්වා වගේ විජු ගමන් කරන දේ මොකද කට්ටක් වෙච්ච ගමන් ගමන් කරන එකේ පතේ වෙනස් වෙනවා. කට්ටු නැත්නම් පතේ වෙනස් වෙන්නේ. ඊක තමයි නරවතන්ගේ ద్వාර ආරම්භන ద్వාර තදුවපන්න. මේ ద్వාරයකට මොකක් කරලා බැදිච්ච ගමන් ඒක දැක්කා ඒක ඇහුවා කියලා යමක් උපදිනවා. ඉතින් ඒක මේ මම හිතියක් නැතත් වෙන දෙයක්. කැමරාවට සාදු ආලෝකයක් වැඩිච්ච ගමන් ෆිල්ම් එකේ ඡායාව වැටෙනවා. මේ අන්තරයට සබ්ජෙක්ට් ගත්තට පස්සේ ඒක ලකුණු කරගෙන මෙයා දන්නේ මේක සබ්බේදා සබ්බේදී. එච්චරම තමයි මේකේ සිද්ධ මේකත් යකඩන. ඩග්ගලින් වෙන දෙයක් නෑ. ඉතින් පුළුවන් නම් යාට සද්ද විතරක් ගන්න. අනේ සිද්ධ වෙන්නේ එච්චරමයි. ඇහි සිද්ධ වෙන්නේ එච්චරමයි. ඒ විදිහට බලනකොට මේක හොඳ සුපර්සොනික් ඔඩියෝ මැෂින් එකක් තියෙනවා, විෂුවල් මැෂින් එකක් තියෙනවා. මේ පහ එකතු වෙලා තියෙනවා. ඉතින් පස්සේ මේ මමයා කිව්වට ඒකත් වැඩ කරන්නේ එයාගේ න්‍යායය. සද්ද වැඩ කරන්නේ කන වැඩ කරන්නේ එයාගේ න්‍යායය. මන්ට කිව්වට අහන්නේ නැහැ. සන්නස ඒ කියන්නේ එනර්ජි වෙයි තමයි හැමදේම එනර්ජි ඒක තමයි ඔය මහත්තයා කියන්න හදන්නේ අහන්න කියාට පස්සේ. සම්මන්ත දැන් අර මහත්තයා අන්න මොකද? ඥාන නන්ද සාංශි කියනවා හොඳ ඔකෙස්ට්‍රා එකක් සිද්ද වැඩ කරනවා. හොඳම මියුසිකල් ෂෝ එකක් කරනකොට භාවනා කාර්යයට ඇහුවොත් කන්තරත් එකක් ඇහෙන්නේ. උකේ මෙලඩි එකක් මොකක් කරන්නේ චරපර චරපර චරපර ගන්නවා මේ බෙලිකටු වල කොල්ලන්නවා ඉතින් ඔකට টොප් මියුසික් ඇදලා ඔක බීතෝවන් පස්සේ ඔක මියුසික් කියලා නම දුන්නාට මං කරච්චලක් තියෙනවා සාරම සාරේ විදිහට වචන වචන හැම වචනම එනවා ඒ එකෙන් අර්ථය ගන්න ඒ නිසා මම කියලා කියනකොට පළවෙනි මයන්න ඇහිලා එයා නෙවෙයි දෙවෙනි මයන්න මම කියනකොට මේ පුද්ගල ඒකවාචී පෞද්ගලික උත්තර පුරුෂේ ඒකවචන වචන නෙවෙයි මයන් ඇහෙනව වෙනම ඊගා මයන් ඇහෙනව වෙනම ඔය ස්කයිප් එකේ කතා කරනකොට කැඩි කැඩි යන්නේ එච්චරයි ඒක අපි හිතන්නේ හරි සෞඛ්‍ය වැඩක් කියලා දියුණු කරන්න දෙයක් නැහැ ඕක දිහා බලන්න විතරයි ඕක දියුණු කරන්න බෑ මොකද මේ ඔය ඔය ෆිනොමිනා එක අපි බැලුවා කියලා ඇක්සලරේට් වෙන්නේ නැත්නම් ඩිසලරේට් වෙනවා එච්චරයි අපිට ඒක බලලා ඒ දේ එච්චරයි අපිට නම් බුවක්වත් අපිට පාඩුවක්වත් නැහැ අපු කියන්නේ මෙතන එකක් හිතියොත්නේ. බලන්නේ හුදු දර්ශනයක් පමණයි. දුරස්ත දර්ශනයක් පමණයි විපස්සනා කියන අදහස් කරන ඉතරයි. අපි හුදු නිරීක්ෂකයෙක් පමණයි. දැන් අපි මේ නෙවෙයිනේ නිරීක්ෂණයක් මගේ විත්තිකාරයක් මම දඬු තීන්දුව කරන මිනිහක් මම ජූරි සභාවක් තමයි තමන්ගේ මට්ටම් සම්මැට්ටම් අපි ඕනේ ආකල්පයක් ගන්න මෙයා වෙන ආකල්පයක් ගත්තා කියලා ඇත්ත කරන්නේ. මම UN කාර්යය මම දකින්න කොළබා. ඒ මං දැන් ශ්‍රී ලංකා කාර්යය මම දකින්න නිල් වයිට් මං කියන ඔයා නිල් පාට දකින්න එක ඔයාලට පිට්ටු. ඔයා වැරදි. මරන්න. ගන්න. ඒ තියෙනවා. අපි එක එකනේ එක එකනේ අවිද්‍යාන්තකාරී නැත්නම් මෝඩකමේ කැට. මං දැන් තකතිරුකම් කියන. තකතිරු කැට ඉතින් අපි ලැබෙන්න ලැබෙනදී අපි අපේ මල්ලේ හැදීට වර්ණ ගන්නවා, ගඳ ගන්නවා. මෙයාට කියනවා මන් දැක විදිහට බලපන්. නැත්තම් ඔබ වැරදි. එයා කියනවා මේ වහන්සේට වැරදි වහන්සේට පිස්සු මන් දකින්නේ වැරදි කියලා. බුදුහාමුදුරගේ තියෙන එක වෙනස ආයාට එහෙම දකින්න පුළුවන් මෙයාට මෙහෙම දකින්න පුළුවන් දෙක බාහිර ගන්න කැමති. අපි නෑ. අපි කියන්නේ මම දකින්න තාලෙට මගේ දරුවෝ දකින්න. මම දකින්න තාලෙට මගේ ස්වාම පුරුෂයා භාර්යාව දකින්න. අම්මලා තාත්තලා දකින්න. මැරෙනකන් මොකද්දෝ සතරක් දියත්. සාමාන්‍යයෙන් සතිය කියන දේ අපි අඳුනගත්තේ භාවනාවත් එක්ක සාමාන්‍යයෙන් අපිට ඉගෙන ගත්තෙත් ඒ සතිය හිටිනවා දැන්. ගුරුවරයා උගන්වද්දී අපි ගුරුවරයාට අවධානය යොමු කිරීමත් සතියක් නේද? ඒක සතිය කියලා දන්නේ නැහැ. එහෙම එහෙම ඒක තමයි ඒක දැනගත්තේ නැහැ. සත්‍යව වීර්ය මතකේ වගේ දේවල් කියලා හිතන්නේ. මොකද සර්වචන්ද වෙන මේ යමක් හොඳ දෙයක් වෙලා තියෙන අපේ ජීවිතේ සතියෙන් වෙලා තියෙන අපේ කියන පාහර ගතිය තමයි ඒක දිහා අඳුරගත හැකි. ඒක බව දන්නේ නැති. මේකෙන් කරන්න හදන්නේ දුර පිටිපස්ස හැරලා බලන්න යමක් හරි ගිහිලා තියෙනවා. verifiable predictable sure එකට කරන්න පුළුවන් වැඩක් වෙලා තියෙනවා දැන හෝ නොදැන සතිය තමයි කරලා තියෙන්නේ ඒ කොටින් මාත් ඉන්න කාලේ නිලඹ ඉමාත්‍ය කියන්නේ මේ සතිය පිළිබඳ නිදර්ශනයක් ගැන කියනකොට බැංකුවක වැඩ කරන කැෂියර් කෙනෙක් කවුන්ටරේ ඉඳගෙන යා රුපියල් ලක්ෂ ගණන් කරනවා. ඊයර මෙහෙම ඉඳගෙන මේ මේ මේ මේ මේ මේ යන හැටි බලන්න. අම්මා ඇවිල්ලා කතා කරුවා තාත්තා ඇවිල්ලා කතා කරුවා ඊගා කස්ටමර්ලා කතා කරා මේ මනුස්සයාට මොනවක් කරන්න බෑ වැස්සුනොත් අතින් දාන්න වෙන්නේ. ක්‍රස් ගන්නකොට ලක්ෂ ගණන් කලින්. ඒකෝට සායර කරන්න තන්නේ කර සතිය. මොකද යා දන්නේ සතිය. ඒකනේ මේ මේ ඩියුටි බවුන්ඩර් ජොබ් සැටිස්ෆැක්ෂන් එක ගන්න මම මොකද්ද කරන්නේ කියලා. අය බලලෙක් නිය කල්ලන්ට යනකොට ඇලයින්මන්ට් එක පොඩ්ඩක් බලන්න. අය බලට ගැහුවත් උ පණින්න නියරනවා. මොකද උ ගන්න කුරුමානමේදී බොහොම නිස්සද්දව කියලා හරියට කනකොට සම්මා සතිය නෑ හැබැයි සතිය තියෙනවා. සංස ඉරියාපත් පබ්බේදී පැහැදිලි කරන්නේ ඔය සතිය ඇති කරගන්න නේ සංස. නෑ ඒක ඇත්තටම සම්මා මිච්ඡා කියන ඕන පැත්තකට යන්න පුළුවන්. නමුත් අපි දැන් මේ හස්තියට තතමනානේ මේ වගේ පැල් පැදගෙන ඇවිල්ලා රෑ නිදි මරාන සතිය පිටවන්නේ. සර්වචනන්සේ සමිති සූත්‍රය සඳහන් කරනවා මේ කිසිම කෙනෙක්ගේ කිසිම චිත්තක්ෂණයක සතියෙන් තොර නැහැ කියලා. දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. අපි හැම වැඩක්ම අවබෝධ කරනවා දැනුණා නම් ගැටුණා නම් සතිය තමයි. නමුත් අපි ඒක දන්නේ නැහැ. මේකයි නිවනට පාර. මේ තියෙන්නේ සතියයි කියලා වෙන් කරලා මේ මැනික අඳුනන්නේ. බුදුජානනාචරිල කියලා කියනවා කාටවත් අලුතෙන් දෙන්න දෙයක් නැහැ. දන්නේ නැතිකම කියන්නේ මේ වටිනා දේ වටිනා දේ වශයෙන් ගන්න යාට ප්‍රමුඛයාට ප්‍රමුඛ තැන දෙන්න. ඒ සඳහායි 84000 ක්‍රමයට බණ කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දෙසියක් මහ පුරුෂ ලක්ෂණ වහගෙන රස්වල ගීත ගාගෙන 18 රියන් වෙලා ඉඳ හදන්නේ අනේ මං කියන දේ අහපන්. උඹලගේ සතියේ තියෙනවා. උඹක ඉස්සරහින් තියාලා. අන්තිම වරකට අපි ලැබපු දෙයක් නෑ මොකද අපි මේ දෙකන් දෙන ඕඩර් එක වෙනස් වෙලා විතරයි තියෙන්නේ. සතිය ඉස්සරහින් තිබ්බ එක විතරයි තියෙන්නේ. අන්නරේ කියන එක විතරයි තියෙන්නේ. නිසා මොනවාක්වත් හම් වෙනකොට හේතු දේ වෙනකම් භාවනා කරුවා මොකුත් හම් වෙන්නේ ඒකයි කියන්නේ නිවන් දකින කිසිම කෙනෙක් දකපු කිසිම කෙනෙක් මේ තරක කවදාකවත් පාටියක් දාලා නැහැ. කෙටියෙන් කිව්වා සාංගස් අර මේ අසස්පස් කරන කවටහන් වගේ දෙන්නේ එහෙම නැතර යන එක තේරෙන්නේ අර වැඩි දැනනවා රස්නේ සීතල දැනනවද ඒක තව පොඩක් පැහැදිලි මම මට එක එක වෙලාවලට එක එක ඒවා දැනලා තියෙනවා ඒක කියන හැම එකක්ම පැහැදිලි කරුවොත් මම ඉතින් ටික පැහැදිලි කරනවා ඔය අල්ලලා තියෙන කොන. මාතක වචනේ කියනවා අනික කටට තේරෙනවා. මම කියන එක මගේ කතාවෙන් දැන් එපා වෙලා තියෙන කතාව. නෑ මං කියන්නේ අනිත් මං කියන එක තමයි මාතක කියන ප්‍රශ්නේ හොඳට වර්ණගන්න. මේ පැත්තේ මේ පැත්තේ වර්ණගන්න. ප්‍රශ්නේ වර්ණගන්න. නෑ සමහර කර භාවනා කරනකොට විශේෂයෙන්ම මේ අර සීතල වෙලාවක භාවනා කරනවා නම් මට හොඳට දැනෙනවා අර උස්ම ගන්නකොට සීතල ගිහිල්ලා මේ ප්‍රශ්වාස කරනකොට මේ වැඩි රස වෙනවා කියලා. තමන් කියලාට මේ නිකන් ඇත්තට මේ අර එකට වාචාර සුළඟ වගේ දැනෙනවා දැනෙනවා. තමන් කියලාට හොඳින් බැලුවොත් අවුරුදු වලට සමහරක් කරලා දැනෙන වෙලාවල් තියෙනවා. ඒ දැන් නැහයි බ්ලොක් කියලා කිසිම දෙයක් නැති කියලා හිතනවා. මේ ඒක නිකන් මන් නිකන් අර මේ අර ඇඟේ ඇඟේ මේ මේ උඩ පහළ යන ගතිය තමයි බලන්නේ. ඉතින් ඒකකොට මේ හැම එකෙම එතකොට මට හරියටම ෂුවර් මේ මුල පැත්තට දැනගෙන යන පැත්තටම යනවා වගේ පේන්නේ. මේ ගැන කවුරුහරි කමෙන්ට් කරන්න කැමතියි. මේ කරපු ප්‍රකාශයකට කවුද ගැලරි කමෙන්ට් කරන්නේ. තමන්ගේ අදහස නැත්නම් විනිශ්චය තමන්ගේ මේ පිළිබඳව අදහසක් කියන කවුද කැමති? සන්නස ඒ කියන්නේ ආනාපාන සතිය හරියට වෙලා කියලා කියන්න පුළුවන්. ආර්ථික යෝජනා තමයි මේ වෙලාව තියෙනක මාත්‍යාවරි කියලා හිතන්නේ කියද වැඩේ ගිහිල්ලා තියෙනවා. සතිය තිබිලා තියෙනවා නමුත් කවදාකවත් සතිය කරලා සතිය අදකලා නෑ මට ශ්‍රද්ධාව නෑ මට වීර්යය නෑ මට සමාධිය ඇවිල්ලා නෑ මට ප්‍රඥාව නෑ කියලා සාප කරගෙන තව තවත් භාවනා කරොත් ඒකයි තිබුකමදී නමුත් ඒක මේක එක සත්‍යයක් කියන එක කමෙන්ට් එකක්. තව කවුද කැමති මේ වගේ පුහුදු පුද්ගලෙක් මුස්ලිම් මිනිස්සේ භාවනා කළ මෙහෙම කියනකොට අපි ආය පිළිබඳව අපේ විනිශ්චය දෙන්න කොහොමද? මොකද්ද තව කෙනෙක් අදහස් කරනවා කොහොමද මේ කතා කරන්නේ? හරි ඒක එතකොට මේ මෙයාට කන්ෆියුෂන් එකක් නැගන්දි මම හරිද වැරදිද කියලා මොකද කියන්නේ අපලවකට තියෙන්නේ නැත්නම් භාවනා කරලා මෙයා භාවනා කරපෙකින් මේ වැඩක් කරලා තියෙනවා අදිටම කරන්නේ ඒක පැත්තට යන්න තව කවුද කැමති තම තමන්ගේ යුරි සභාවදී ගොඩේ ඔක්කොම ඊර්ෂ්‍යාකාරයි. කවුරුත් හැදෙන්නට කැමති මම කියන්නේ හිතුව රැත්තම් කරා ඒකට තනද මම කියන්නේ දෙන්න දැන් දෙන්නගේ අදහස අරගෙන දැන් ආයෙ බෙදා කතා කරනවා තේනවා ඔව් ඇයි එහෙම කියන්නේ එයා උස්සරෙල්ල වැඩි ඒක දිගටම දැක්ක කියන සමහර වෙලාවට ඇතුළට ඉස්සරක් යනවා දැක්කා කියනවා එහෙම දකින්නවා ඉන්නකොට උණුසුමට ආවත් කියලා කියනවා ධාතු ලක්ෂණ පෙන්නනවා ස්වාමීන් වහන්සේ විපස්සනාවට අත්ලක්ෂණ පෙන්නලා තියෙනවා. හොඳයි. එහෙම නැත්නම් මේ ඉස්සරහට ගියයි කියලා හිතනවා. විනාශ වෙනවා. තව තව කියනවනම් තවත් මේ අඩියක් දෙනා කැඳ හැදිට කවුරු වගේ හාල් මිටි මිටි දානවනම් බැහැ මොනවද? නැත්නම් නිකම්ම නිකම් වතුර දුන්නට මේ අයත් කියනවා. භාවනාවන පැය පැය භාවනා කරනකොට මේ මේ ඉඳපර මුන්නේ ආ උඩට යනවා දැනෙනවා. ඉතින් මම දන්නේ නැහැ කියලා උඩ එයා කරගන්න නැහැ මම හිතන්නේ අර තියන්නේ අර දෙහිරේ ඉන්නේ මේ ඉතින් ඉතිහාස කරගෙන මම දන්නේ මොකක්ද ඒක මේ ප්‍රශ්න දෙවෙනියට ගන්න දැන් මේ නඩුව කැයනවා එහෙද නඩුවටයි මම මේ කතා කරන්නේ අපි නඩුව ඊගාවට ගන්න. තව කිව්වේ මේ අපි මහලක් කරන්නේ මොකද ඒක? නෑ ඒක උස්ම ගන්නකොට මේ උස්ම පාද යනවා කියනෝනේ මේ චෙස් එක ඒක. මට කියන්න තියෙන්නේ මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. අපි මේක බලන්න තමයි යන්නේ දෙයක ස්ථිරතාවයක් නැහැ කියලා. අපි යන්න හදන්නේ හැමදාම උණුසුම පටන් ගන්න සීත දෙනකොට නිත්‍ය සංඥා වෙන්නේ යන්නේ. ඒක නිසා හරි අප්‍රඥාවේ භාවනා නන්නතර වෙනන්නේ. සීතල රටක විදිහට පේන ඔන්සේ ඒ නිසා අපි ඒක නිත්‍ය සංඥාට සුඛ සංඥාට සුඛ සංඥාට හරි බාධායි. සර්වඥාන්සේ කියන භාවනාවේ අනිත්‍ය සංඥා අනිත්‍ය ලක්ෂණය දැක ගැනීම අදහසින් යනවනම් මේ පෙන්නලා තියෙන්නේ ගොළු භාෂාවෙන් කොයි જાති කරන්න ගියත් එක විදියට දෙකක් නැහැ. අනේ සමහර විට මේ ඔබ හිත කියවන්නේ ටිකක් පානා කියලා මම හිතුවා. අනේ මේ තාම ඉන්නේ හීනේ. ඒ කියන්නේ මහත්තයා මේ සනන්ත දැන් ආනාපාන සතිය ඉඳලා තියෙනවා නමුත් මේක අර යථාර්ථය දැකීම තමයි බැරි වෙලා. නෑ දකින්නේ අර්ථකථනය කියන දන්න. ඒක අර්ථකථනය දෙන්නේ යන්නේ අපි නිත්‍ය සංඥා. ඒ නිසා මට හැමදාම මෙතනම දැනෙන්න ඕනේ. හැමදාම මේ ලකුණු තියෙන්න ඕනේ කියලා යන්නේ. ගුරුවරයා වගේ බලා ගන්න ඕනේ. එහෙම නේ ඔබ දැක්ක දේ අස්පනා පිට නම් දැක්කේ ඔබ කියපන්. ඔබට වැඩක් නෑ ඒක හරියට. ගුරුවරයා කියලා දෙනවා මේ තමයි එක එකනා නිත්‍ය සංඥාව ගන්න විවිධ ක්‍රම. අනිත්‍ය සංඥාව sorry. අනිත්‍ය සංඥා ගන්න විවිධ ක්‍රමයකට මේකේ එන්නේ අභියෝගයක් මාර්ගය. මේකේ එන්නේ පෙරදීමක් මාර්ගය. මේකේ එන්නේ වැරදීමක් මාර්ගය. ඒ නිසා කවදාකවත් බුදු කෙනෙක් නැතුව නිත්‍ය අනිත්‍ය මතන අනිත්‍ය සංඥාව ගන්නෑ. ඒක දෝෂයක් නෙමෙයි. එච්චම පුද්ගලෙකුට මේකයි මේ භාවනාවෙන් ගන්න හදන එල්ලි මෙතෙන්ට යන්න හදන කියන එක එන්නේ නැහැ. ඒක ඊර 200 සාති කරලා කියන්නේ. ඒ දෙවන්නේ කියලා කියන්න ඕනේ. මම ගමන්නේ දැන් ඔය කරපු එකයි වටින්නේ. අවසුරටත් බලන්න මේක විචිත්‍ර වෙන්න වෙන්න භාවනා දිනුනේ. හුස්ම කොස්මක් පාසා මේක මම ටිකක් විස්තර කරන්නම් විස්තර කරන්න තියෙන්නේ මේ විදිහට අපි හොඳට බලුවොත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන අසල තරමට හොඳ එකලසකින් පටන් ගන්න හුස්ම රැල්ල දෙකේදී ඔක පේනවා ඊට පස්සේ අපිට පේනවා මේ වෙනස්කම් විවිධ වෙනස් වෙන වෙනස් වෙන යනවා ඊටා යෝගාවචරයට මතක් කරනවා ජීවස බාධා නැත්නම් වේදනා සද්ද නැත්නම් පුදුආතර ආනාපානේ කීන කන්නක් දාලා බලුවාගේ හොඳට ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කරලා බලන්න බැලුවට පස්සේ ඉස්සලා ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස දකින්න කෙනාට ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස්කම් වගේක් යනවා. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් වගේකුත් යනවා. ඒක තමයි සතිපට්ඨානදී රවචාන් දේශනා කරන්නේ දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති රසං වාස සන්තෝ රසං අස සාමිති පජානාති. ආශ්වාස ප්‍රශ්වාසයේ කලපන කර්මතාවකත් හිත ප්‍රණීත නැති කෙනාට සියුම් නැති කෙනාට ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස අල්ලන්න බෑ. ආස්වාස ප්‍රසවාස වලට අල්ලන්න බෑ. මේකට කියන්නේ පරිණාමය. එහෙම නැත්නම් රූපාන්තරණය. එකක් දිහාම නැවත නැවත බලනකොට the first impression හැමදාම දිගට බලනකොට වෙනස් වෙනවා. ඒකට කියනවා sensational transference කියලා. අපි පළවෙනි බත්කට කාලා ඒක දිහාට සද බඩගින්නක් තිබුණා ඒක හරිය රසනහර පිනාය. දෙවෙනි බත් පිට කනකොට conclusion නැතිව පළවෙනි එකට ප්‍රශේෂණක් එන්නේ නැහැ. කාලා කාලා කාලා කාලා ඇති වෙන්න කන්න තියෙන එක නේද? ඉවර කරනකොට අයියෝ කිච්චර ගන්නයි කි. ඕක විහිකල. ඒ සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆර් එක නිවන් දකින්න තරම්. ඒක නිවන් දකින්න තරම්. නමුත් ඒ සඳහා කරන එකම දේ නැවත වදන්නවා. ඔබ්ජෙක්ට් එක වෙනස් වෙන්න ගත්තොත් ඔය සෙන්සේෂනල් ට්‍රාන්ස්ෆර් කියන තීමට කඩලා යනවා. ඉතින් ඒක බුදුදහමේ ඔක්කොම වහනවා. වහලා හුස්ම විතරක් තියෙනවා. ඉතින් ඒක පළි දෙකක් කරනවා. ආශ්‍රය ප්‍රසාර කියන. කරලා කියනවා දාන්න ෆුල් මැක්සිමයිස් කරන්න, ෆුල් මැග්නිෆයි කරන්න, ෆුල් ලයිව් කරන්න. ෆුල් විජිලන්ට් ඩෙලිජන්ට් උච්චන ආසන කළ බලන්න. පාන්ට කුස්නේ මුල මැදට සමනය, මැදට අග සමනය, ආශ්‍රය ප්‍රසාර සමනය. මේ දෙක අතර තියෙන ગેප් එක කවදාකවත් අපිට පේන්නේ නැහැ. ඒක මාස්වාසෙන් ආශාසයට වෙනස. ආශාසෙම ඒක දිහාට බැලුවට පස්සේ ඒ මනසට හිණියක් ගැහුවත් ඇහෙන්නේ නැහැ. මොකද මේකේ ගිල්බගෙන ඉන්නේ. ඒකේ වේදනාවට කයක් නැහැ. මේකේ ගිල්බගෙන ඉන්නේ. අතීතය කනාදීට යනවා කියන එක ව්‍යසනයක් ඒ වෙලාවේ. ගියොත් හෙල්ලුම් කරනවා. ඒකේ තරම් කමේ කියන්නේ. ඉතින් කරන සැකේ නිසා තමයි අපි හැලෙන්නේ. මේක දෙනකොට සැකේ හිතනවා මේක මේ වැරදිලා ගන්නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හුස්ම ටික කරා බලන්න, ඇද්ද කරා බලන්න, පොඩ්ඩක් අත ගාලා බලන්න, කැලිටි කොක්කොප් පිට එකේ තියෙන. හක නැති වෙලාද කියලා. ඒ තරම්ම සංසාරයට ආසයි තරම් ජීවිතයට ආසයි තරම් පණට ආසයි. ලොකු මේක තමයි ලෝකේ අපි කරන ලොකුම දාන. ලොකුම දාන කියලා මේ ජීවිත සහ කය අතහරින අදහසින් යන්න ඕන මේ අනිත්‍ය සංඥා මතේ. මේ මගේ කය මම යන්න කියන එක අතහරින අදහසින් නැතුව ගියොත් මේකට ආසාවෙන් ප්‍රේමයෙන් ගියොත් අර එනකොට ඉතින් කලබල වෙලා නූල් බඳිනවා, පේන කියන අහන්න යනවා, භූත දෝෂ දිනනවා, নানা ආකාර ප්‍රකාර දෙයක්. නිසා යර ධර්මයතනේ ගාතාව ගහලා තියෙනවා ධනං සජේ ජීවිතාංගමාහු අංගං සජේ ජීවිතං රක්කමාහු අංගං ධනං ජීවිතං සාති සබ්බං නරෝ සජේ ධම්ම මනුසරන්තෝ කියලා. ඒ ගාතාවේ කියන්නේ අපිට ඇඟිල්ල කපන්නවා තතක් කපන්න වෙනවා කියලා රෝගයක් ආවොත් කවුරුහරි වෛද්‍යවරයෙක් කිව්වොත් මේ අත කපන්න නැති වෙන මලක බෙහෙතක් තියෙනවා. හැබැයි මට මෙච්චර කෝටි ගණක් ඕනේ. ඒ මනුස්සයා උත්සාහ කරන කෝටි හරි දීලා මෙයාට කපා බේරගන්න. ඒ කියන්නේ අපි ධනය දෙන්න ඕන වෙලාවක ලෑස්ති ජීවිතාංගය කටින්. ප්‍රමාණ කරන්නේ නැති වතු මොදාල් පස්සේ හරි අපි ජීවිතාංගයක් හදගන්න ධනෙ වේදම් කරනවා. අංගම් සජේ ජීවිත රකමාව. ඊට පස්සේ මේක තනියුණා කියන්නේ ඊට පස්සේ ආයශලයක් මේ කාට පස්සේ ඔක්කොම පිළිගන්නවා මේක කපන්න නැතුව කරනවා. මේක මොඩු දුන්නා. කපන්න වෙනවා කිව්වොත් එහෙම අල්ලි වේදන් කරත් ඒවා කියනවා මේක කබල පණ රැකිනවනම් අතහරි කමන්නේ. මෙතනින් හරි කමන්නේ කකුලෙන් හරි කමන්නේ කියලා පණ රැකීමේ අදහසේ ජීවිතාංගයක් උනත් දෙන්න පටන් ගන්නවා. නමුත් බුදුජානනාධිකන භාවනා කරන එක ධානය අංගෝ භාගවත් මුළු ජීවිතයක් කැප කරන්න වෙනවා ධර්මේ නාමය. ඒ තමයි ලෝකෙ තියෙන ලොකුම දාන. අපි ඒකට තමයි මේ පුංචි පුංචි දන් දීලා මේ සල්ලි වලින් කැමෙන් දීපෙන් දීලා දීලා දීලා පුරුදු කරන්නේ අර සසදාතිකේ හාව පැන්නේ ගින්නක සමුණක බණි බණින අන්නේ එදාට එන්න ඕනේ මේ ගිනි ගද්දි මේ දැගිරෙද්දි මේ වෙද්දි ඕන ගිනියක් රොකෙච්චා මම යනවා කියලා යන්න ඔයිට පේන වස්තු සියල්ලම දීමේ හැකියාව වෙන්නේ ඉතින් අපේ ලොකු සාන්ති කියන්නේ භාවනාවට වාඩි වෙනකොට හැමදාම මාගේ කායත් මගේ ජීවිතයත් බුදුහාමුදුරන්ට පූජා වේවා කියලා වාඩි වෙනවා දීලා තියෙනවා ඒකක මාරයට ගන්න දෙන්නේ නැහැ. මාරය එනකොට පුරුත් වෙන්න දෙන්නේ ඔබ දීලානේ දැන් තියෙන්නේ. ඕන තම්බන ගන්න තම්බන කමෙන් බැලගෙන ගන්න බැලගෙන කමෙන් කියලා ඉන්න එකයි තියෙන්නේ. ඥානන්ද සාන්තේ කියනවා කබාදිනව දැකලා තියෙනවා. මේ කබාදිනකොට බර දාලා දෙපැත්තට අදිනකොට පරදින බව දැනගෙන කට්ටියම කතා එක සැරේ කමේ ඇතෑරේ මොකද? අනිකට හොම්බෙන් යනවනේ දිනන පස්සේ හොම්බෙන් අපි අතාරින්නේ. ඊළඟ පස්තර වැටෙන්නේ. නැගෙන මැරෙනවා. ලයින් ඔක්කොම ඇවිල්ලා වැටෙනවා රාන්ති මන්නේ වැඩේට. මොකද මම ඒක දාලා කවුරු සුසුසා කරන්න ගිහිල්ලා ඒකට ගත්තේ මේ මාදල්ලතේ කඹයක්. කඹේ මැදින් කරනවා. මම හිතේ ජජ් කරන්න මට තේනවා කඹේ ඇදෙන. මම තේරෙව නැතර කරන්නේ. දෙකොල්ල විතර දිනනවා කියන්නේ. කඹේ යනවනේ පස් ගාලා ගියා අන්තිමට ටික ගාව වැටුණා. හાર્ට් එක හිටියා. හුස්ම ගන්න. මුළු ඔක්කොම ඇවිල්ලා ළඟට වැටුණා. කියන්නේ කට්ටිය දෙපැත්තට කලන වෙලලා ඉස්සරහින් පොලිම වැඩිනේ අන්තිමේ කවුරුද. ඒතකොට අනෙක් පැත්තේත් දෙපැත්තට දෙපැත්තට. ඉතින් මෙහෙම ප්‍රෙස් කරලා ප්‍රෙස් කරලා කටන කට කියලා හුස්ම ගන්න. හරියට අර අතීත අනාගතයට දුවන හිතර සම්මතිය තියෙනවා වගේ වැඩ. එන්න මාරය එනකොට අඳ ගනින් කියලා දුස්සොත් හොම්බෙන් එන්නේ මාරය. සමාන සයනත මාදා ප්‍රාතක් යන වෙන්නේ. සුරීසක් කිමා ඒ නිසා දැන් අපි වෙලාව දාලා දෙන්න අටමාර. අටයි ඒක ප්‍රශ්නයක් තිබුණා කියලා අපිට බැලයි. ආ මේ මේ මේ ලොක්කගේ ප්‍රශ්න. දැන් ඒකද මෙයා ඒකට කරලා තියෙන්නේ දැන් ඔය විපස්සක පස්සේ කතා කරන්නේ භාවනා කරනකොට ඇඟ මට දැනගන්න ඕන හුස්මට මොකද වෙන්නේ කියන එක විතරයි. ඒ හුස්ම හුස්ම විලින් ගන්නකොට ගන්නකොට නෑ නෑ ඒ ඒ ඇඟ එන්නේ ඉස්සලා හුස්ම ගන්නකොට මොනවද තේරෙන්නේ? හුස්ම ගන්න බව මේ ඇඟේ නෙවෙයි හිතවිලක නෙවෙයි සද්දක නෙවෙයි හුස්මම කියලා දන්නවනේ මොකද්ද ඒ වෙලාවේදී හුස්ම වැටෙන්නේ කොහොමද හුස්ම දැනෙන්නේ කොහොමද අත්විඳින්නේ කොහොමද ඒ ඒක අමතක වෙනවා අර ඒ ටිකේ මට ඔයාව කොහෙන්ම ගෙනියන්නේ කියත් මම ගෙනියන්නේ අතේ මට හුස්ම ගැන කතා කතා කරලා යන්න හුස්ම දැනෙන වෙලාවේදී කොහොමද දැනෙන්නේ කියන්නේ මොකද්ද දැනෙන්නේ කියන්නේ මම දැනෙන්නේ මම මම යාව දැනෙන්නේ දැනෙන්න නැති එක නේ. ඇති වෙලාවේ දැනෙන ගැන පොඩ්ඩක් කිව්වොත් මම ඔයාව කොට දාන්න. ඇති වෙලාවේ නැති වෙන්නේ ඉස්සරලා ඉඳ ගන්නකොටම හුස්ම දැනෙනවනේ. දැනෙන වෙලාවේ කොහොමද දැනෙන්නේ කියන්නේ? මොනවද දැනෙන්නේ හුස්ම ගන්නකොට? ආශ්වාස කරන්නේ මේකයි ප්‍රශ්වාස කියලා. ඒක පිළිබඳව වෙන වචනකින් කියන්න අපිට කියලා දෙන්න ඔයා කොහොමද දන්නේ? සද්දක නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතුවිල්ලක හුස්මෙමයි ඉන්නේ කියලා කොහොමද දන්නේ? මම ඉතින් ඉඳලා ඉතින් ඉතින් හිතන්න පුළුවන් භාවනා නොකර. භාවනා නොකර හිතන්න පුළුවන්. මම කියනවා භාවනා කරනකොට හිතනකට වැඩි යමක් තියෙනවනේ. අත් දකින්නනේ. අත් විඳිනවනේ. හුස්ම මම ඉන්නේ සද්දක නෙවෙයි. මගේ හිත පිට ගිහිල්ලා නෑ. මගේ හිත වේදනාවක් නෙවෙයි කියලා හුස්ම තියෙන බව දන්නවනේ. කය නැති වෙන්නේ ඉස්සර වෙලා ආනපන නැති වෙන්නේ ආන්නේ ඒ ටික විස්තර කෙරුවොත් විතරක් අතෙන් යන්න පුළුවන්. දන්න තැන ඉඳලා අපි යන්න ඕන නොදන්න තැනට. ආනපන භාවනා කරනකොට එළියට මෙරගෙන යනවා නියරම වෙන පැය භාගියම තමයි මේ දේ වෙන්නේ. මට ඕන කරන්නේ යන්නකොටම පළවෙනි අඩිය තියෙනකොටම හුස්ම වැටෙන හැටි. පැය භාගයෙන් පස්සේ නෙවෙයි. නඩුව නඩුව ගන්න ඕන ගැටෙන දැනන පුරාස් වගේ කොහොමද දැනෙන්නේ? නාහිර දැනන විදිහ හරි කොලට. නෑ නෑ නෑ ඒකම ඒකමයි. මොකද දැනෙන්නේ? සීතලද උණුසුමද පිළිවැදෙනා වගේ මොනවද දැනෙන්නේ? නෑ නෑ නෑ ඔය එහෙම තමයි නේ. ඒක කියන්නේ මේ උපාසකම්මගේ භාෂාවෙන් එපා පාසකත්වයේ භාෂාවෙන් කියන්නේ. හුස්ම ගන්නකොට ඔය වෙන්නේ ඉස්සල්ලා පැය භාගයක් ගන්න ඉස්සල්ලා හොඳට භාවනා වෙනකොට හුස්ම වැටෙන්නේ කොහොමද කියන්නේ. චාර උදුන්නේ ඉංගියක්. නූලක් කඩිනා වගේ තියෙනවා. වතුරයක් එනවා වගේ තියෙනවා. කම්පන දැනෙනවා. මන්නේ මම ගමනක් පස්සම මෙයා නරකයේ නයි මම අරගෙනලා මේ මේ මේ ඉවරකට පිටේ රොඩේ ඉස්සර ගන්න ගන්න කියලා මම ඉස්සන්නේ. ඉතින් මම නයි මතක් කරගන්නේ පිම්බිමේ කෙලිව. නෑ නෑ මොනවා වුණත් ඒ මොනවා කරත් වැටෙන්නේ මොකද්ද? දැනෙන්නේ මොකද්ද? අත්විඳින්නේ මොනවද ඒ වෙලාවේ? ඒකට උතත් අතෙන් යන්න බෑ අපිට. ඒ නඩුව ෆයිල් කරන්නේ නැතුව අපිට විනිශ්චය කරන්න බෑ. ඒ නිසා අනිද්දාසේ වාඩි වෙලා අහන්න මේ ආම්සොත් එක බේරෙන්න බෑ. ඒක හරියට දරගන්න ඕනේ මම වාඩි වෙලා හොඳට බලන්න මට මොකද්ද ආශ්වාස කරනට වැටෙන්නේ. මට ප්‍රශ්වාස කරන වැඩේ දෙක කොණ්ඩ දෙක කොණ්ඩ පීරන ඉඳලා කැට කඩලා පීර ගන්නවා වගේ ආශ්වාසය මට ප්‍රශ්වාසය වෙන් වෙලා වැටෙනවා. ඒක නැත්නම් දෙක එකට වැටෙන කියලා සුද්ධ කරගත්තොත් අතෙන්ට යන්නේ. පටන් ගන්නකොටම පිළිසිතුවක් තියෙනවා අර පැය භාගයක් පස්සේ වෙන පටලවිල්ල වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ වාඩි වෙනකොට වැරදිලා නෑ මොකද තැනක ඉන්නේ. ප්‍රශ්න ඉදිරිපත් කරපු නිසා අනිත් අයට සත්‍ය තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. මම එකයි කියන්නේ ඉඳ ගන්නකොට මතක තියාගන්න දැන් මම අන්තිමට කියලා වැටෙනවනේ දන්නත් තැනකට යනවා. ඒ නිසා දන්න තැනින් පටන් ගන්න. ඒ නිසා ඉඳ ගන්නකොටම දැනෙනවා. ඉඳ ගන්නකොටම හිතාගෙන යන්නේ මට කොතනද වදිනවා දැනෙන්නේ. මුළු ප්‍රදේශයෙන් එකතරක නම් වඩා හොඳයි කියන එක මම අවධාරණය කළා කියන්නේ. ඒ දැනෙනකොට මේ ගන්න හුස්ම මෙහෙමයි පිට කරන හුස්ම මෙහෙමයි කියලා ගන්න. තුල් වෙනවා පිට වෙනවා වෙනස දෙක වෙන් කරගන්න පුළුවන් නම්. ඊට ගැඹුරක් මම මේ කතා කරන්නේ. හුස්ම ඇතුල් වෙනකොට මට මේ ආකාරය වැටේ. පිට වෙන කියලා හරියට දැනගත්තොත් රස මාත්‍ය නිකන් අන්ධකාරය අර කාමරය අතලක ඉන්න වෙලාවේ ටෝච් එකක් ගැහුවා. ලයිට් එක දාගත්තා වගේ පේන පටන් ගන්න. සනසරම් මේ. ඔයාට මේ භාවනා කරනකොට බඩට මොකද වෙන්නේ? ඒක තමයි ඒ දැන් හුස්ම ගන්නකොට බඩට මොකද්ද වෙන්නේ? හරි ඔව්. බඩ බඩ දැන දේ කියන්නේ උස්ම ගන්නකොට බඩට මොකද වෙන්නේ පිට කරලා ගන්නේ හිත හිත කියන්නේ ඒ උස්ම උස්ම කරා පිට කරන්නේ හරි හිත කියන්නේ කායයට බඩේ බඩට මොකද වෙන්නේ ආ හරි ඒ කියන්නේ පිම්බෙනවා කියන වචනේ එනකොට තව තව සාහන බලන්න තොරතුරු ටික ඒක කි දැන් පිම්බෙන කාරණා හිතා ගන්න එක නෙවෙයි. හිතා ගන්න එක අපිට භාවනා නොකර කරන්න පුළුවන්. භාවනා කරනකොට හිතනව නෙවෙයි, වෙනවනේ. අන්නේ වෙන දේ සබාවට කියන්නේ. වෙන දේ සාක්ෂි වෙන්න ඕනේ. Taman විතරනේ සාක්ෂි වෙන්නේ ඒක. මට හුස්ම ගන්නකොට බඩ ඉදිරිය වෙනවා, තෙරපෙනවා, ලොකු වෙනවා වගේ කියනකොට මම ඒකයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඇකිලෙනවා කියන්නේ පස්සට යනවා. පාත් වෙනවා, සැහැල්ලු වෙනවා, අන්නේ වගේ ඇකිලෙන එකේ පින්බිනේක වෙන් කරලා අඳුනගන්න එක තමයි මේ රහස තියෙන්නේ. එතකොට යාර ගැඹුරු ගන්න යන්න පුළුවන්. අපි හිත සියුම් කරගන්නේ එතෙන්ටයි. ඒ නිසා පරිඳ ගන්නකොට මේ හිතන්න ඕනේ හුස්ම ගන්නකොට මට අයේ යම් යම් වෙනස්කම් වෙනවනේ. يعني කීයටකින් කපනකොට ගහ එහාට අදිනවා මෙහාට අදිනවා කියන දෙකක් නේ. මොන්චිලාවක ඉඳලා මෙහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා කියන දෙකක් නේ. විශේෂයෙන් මොන්චිලා හයියෙන් පැද්දෙනකොට අන්නේ දෙක තමයි ගුරුවරයාට පිරිසිදු කළා කැඳේ ගල බේරු වගේ කියන්න පුළුවන් නම් ඒක ලොකු දියුණුවක් පරණ ලොකු සියුම් බවක් ප්‍රණීත බව කියලා ඒක කියන්නේ. අන්නේකට අදිස්ථාන කරලා වාඩි වෙනවා. මම අද බලන්නේ මොනවද? උස්ම ගන්නකොට බඩ පිම්බෙනවා බඩ පිම්බෙනවා කියන්නේ මොකද වෙන්නේ මට? ඉස්සරහට යනවා ගැසි ගැසි යනවා එමීට යනවාද මොකද වෙන්නේ? පැහැකිලෙනකොට මොකද වෙන්නේ? කියලා ඒකට හොඳ පද ටිකක් හොයාගත්තොත් අත්දැකීම් දැනගත්තොත් මම මත අන්ධකාරය අතගාපු දෙයක් ලයිට් එක දාලා බැලුවා වගේ පේන්න පටන් ගන්නවා. ඒක ජීවිතේට භාවනා ජීවිතේට ලොකු ධෛර්යයක්, ලොකු ආලෝකයක්. ඒකකොට ඔය දන්නා දන අල්ලගත්තට පස්සේ නොදන්නා තැනට යනකොට යන්නේ ගමේ ඉන්න මිනිහ කැලේට යනකොට දන්නවනම් අතරමං වෙනකලා ගයින් ගන්න කොට කොට නියන්නේ. ඒක කොට වේග දිගේ අප එන්න පුළුවන්. එයා කොටක් නැතුව ගිහලා තියෙනවා. ඒක අරගෙන ඉන්නේ ඉන්දියාවට තේරෙන්නේ මොකද කරන්නේ? ඒක ඉස්සරහ නෙවෙයි. ඒක ඉස්සලා කරන්න තියෙන්නේ. බල්ලෝ යනකොට මොකද කර කර යන්නේ කියලා දන්නවද? ඒ බල්ලෝ කල්ලෝ ඈතකට යනකොට මොකද කරගෙන යන්නේ කියලා දන්නවද? ඉවරද නැහැ. ඒකෙන් තමයි වාගව පාරල්ල. ඒ නිසා පටන් ගන්නදනේ ඌ පටන් අරගන්න. පටන් ගන්න ගන්නේ දැනන ගහට සුපර් කර සුපර් ගියා ඌ ආපහු එන ඇයි කියලා. ඒ වෙනසනේ සිංහලයා කර්ණමිනිය කැලේට යනකොට ගහෙන් කොට කොට යනකොට මොකද මැදට ගියාට පස්සේ දිශාමාරු වෙනවනේ. දිශාමාරු වුණාට පස්සේ දැන් කරන්න බෑනේ. අනිත් දවසේ වෙනකොට පටන් ගන්න දැල්දිම කොටක්. يعني ආස්වාසේ ලකුණක් දානවා. ප්‍රශ්වාසයේ ලකුණක් දාගන්න. ආශ්වාස කොහොම කර කර හිටියොත් අතනිලා ආපහු හිටියට එන්න පුළුවන්. එතකොට වීර්යයක් වෙනවා ධෛර්යයක් කරනවා. ආ අසරණ වෙලා නැහැ. මට තව ඕනෙන් ඇතුළට යන්න පුළුවන්. එන්නේ අතරමලේ. තාමනේ. තාතරම වෙලා නැහැ. ඔයාට ආපහු එන්න පුළුවන්. අපි කරමු ගන්න. යන්න බෑ. යන්න පුළුවන්. පැහැදිලිව යන්න පුළුවන්. දැන් යන්න ඕනේ යන්නේ මෙන්න මෙහෙම දන්නා තැනදී නොදන්නා තැනදී ගොරෝසු තැනදී සිවුම් තැන නිසා ගොරෝසු දන්නා තැනදීම ලකුණක් දාගන්න. ආ ලකුණු පද්ධතිය දිගේ ගියොත් ඒක තව කෙනෙකුටත් කියලා දෙන්න පුළුවන්. මේ පටන් ගන්නකොට ලකුණු මෙහෙමයි, ඉන්නේ ඉන්නේ මෙහෙමයි වෙන්නේ කියලා. ඒක තමයි අපි මේ කමඨං සුද්ධ කරනවා කියලා කරන්නේ. ධර්ම සාකච්ඡා කරනකොට අපි මොකද මේක ඒ වැඩේම කරන කෙනෙක් කියනවා ඉලක්ක නැත්නම් මේවා සාකච්ඡා වෙන දේවල් නෙවෙයිනේ පත්තරොල් නෑ, පොත්වල නෑ. කරන එක නම් කියන්නේ. ඒක ගහතන ගන්න නෙවෙයි. සුද්ධ කරන අදායකින් අපි රණ්ඩු කරන්නේ. ඒ හරස් ප්‍රශ්න නේද? හරස් ප්‍රශ්න අහලා බිම දාන්න. බිම දැම්මට පස්සේ ආ උත්තර බලන්න. නිසා අපේ ලොකු සාන්නස් කියන්නේ මෙහෙම කෙනෙකුට ලෑස්ති වෙලා යන්න කියලා. අසරවන් වෙන තැනකට යන්නේ ඒ නිසා යන්නේ නැතන කොට කොට කොට කොට යන්නේ නැත්නම් චූ කර කර චූ කර කර යන්නේ. බල්ලු කර සිටි ආරක්ෂක. ඒකට අපව ඉන්නේ. අනවශ්‍ය මේ කියන්නේ දැන් අර දැන් අර දැන් අපි කියමුවක් හරි කියුවේ ඒ කියන්නේ එම්බ්‍රිතාවකින් දැන් නැහැ ඉච්චර දැනෙන්නේ නැත්නම් මේ ඒ ફોકස් එක මේ බඩට එහෙම මේ විතර ප්‍රශ්නයක් නෑ නේද? නෑ ඒ කියන්නේ මේ වෙලාවට අපිට හරියන්නේ බලලා ගන්න. ඊගාව නඩුව ගන්නවද මොකද කියන්නේ? අරදාට යන කට්ටියට අපි අටට මේ ධර්ම සාකච්ඡාට වෙලා දාලා තියෙන අපිට ඕනම් පුළුවන් එක උදේ 8ට සිටින් එකක් කියලා 10 11 තියෙන එක ධර්ම සාකච්ඡාවක්. හොඳයි සම්මත. කැමති නම් හෙට ශුන්‍යතාවය ගැන ටිකක් කියන්න. නැති කැමති අභාවේ මන අපේ තියෙන අපි අපි සාකච්ඡාව දැම්මට පස්සේ ඉතින් මේක ඉතින් යෝනි සභාවේ වැඩක් යන්නේ. ඉතින් අනික කටි අපි මොකද කියන්නේ අපි දෙයයන් සිංහීමේ સમાප්ත කරමුද නැත්නම් අපි තවදුරටත් සාකච්ඡා කරනවා. ඔතන ඉතුරුන කට්ටිය අදහස මොකක්ද අපි යනවා ඉස්සරහට නැත්නම් අපි දවසේ වැඩ පිළිවෙල මෙතන නැත කරලා ටෙස්ට් කරනවා. ඒකටේ බය වෙන්න බෑ. ඒකට මොනවද කියන්නේ? යන කතාව මොනවද කියන්නේ? නැද සුන්නිදාවේ ප්‍රශ්න වැදලා ගම මොනේ? ඒක නම් සුන්නිදාවේ වැදලා ගම. ඒ ප්‍රශ්නේ මතුවෙච්ච හැටි කියන්නේ ඇයි ඇයි මේ ප්‍රශ්නයක් අහන්න තමයි හේතුව. මොකද මොන බේස් එකෙන්ද මේ ප්‍රශ්නේ එන්නේ කියන්නේ? නැහැ නැහැ වචනේ එන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ දේශනාවේ ශුන්‍යතාවය සඳහන් කරලා තියෙනවා. මෙතන පිළිමි විතරක් ඉන්නවනම් මේක ස්ත්‍රීන්ගේ ශූන්‍යයි කියන්න පුළුවන්. ස්ත්‍රීන් විතරක් ඉන්නවනම් පිළිමින්ගේ ශූන්‍යයි කියන්න පුළුවන්. ඒ වෙලාවේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ තණ්හාවක් ඇති වෙන යමක් තියෙනවා කියවොත් මේවා කියනකොට මේ අපිට ඒක ආසාවක් ඇති වෙන දෙයක් නැත්තම් ඊට පස්සේ ආය තණ්හාවක් ඇති වෙන නිසා නිවනට තණ්හාවේ නැති භාවයේ අභහ ප්‍රත්‍යක්ෂක ශූන්‍ය කියලා කියන්නේ. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් රූප ධර්මයේ පටවියාපෝ තේජෝ වායෝ කියලා අපි හතරක් අරගෙන. රූප පටවි ධාතුවේ ලක්ෂණ මෙහෙමයි. තේජෝ ධාතුවේ මේ ආපෝ ධාතුව නමුත් ඒ අතරමැද මේ රූප ධර්ම පවතින පදනමට අපි කියන්නේ අවකාශය. ඒ අවකාශයේ පටවි ලකුණු නැහැ. තේජෝ ලකුණු නැහැ. වායෝ ලකුණු නැහැ. ආපෝ ලකුණු නැහැ. නිසා ඒ අවකාශය විස්තර කරන්න තියෙන්නේ අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියලා විතරයි අහවල් දෙය කියන්න බෑ. ඒක නැත්තේ නැහැ. අපි ගත්තොත් අවකාශයේ අවකාශික ෆිල්ම් කියනකොට ටීවී ස්ක්‍රීන් එකක් කියන කියලා කියන ප්‍රෝග්‍රෑම් නේ ඩොට්ස් එකේ නිකන්. ඕ ගාලා ඩොට්ස් එක. නමුත් අපිට එක ඩොට් එකක් අනිත් එකෙන් ලින්ක් කරලා ගන්න පුළුවන් ඉන්නේ මේ දෙක අතර අවකාශයක් තියෙන නිසා. නැත්තම් ඩොට්ස් ලින්ක් කරන්න බෑනේ. මේ ඩොට් කවදාකවත් දෙකක් එකට ගැටුණාද බලන්න. ඉතියටි සාක්ෂයක් කවදාකවත් ඩොට් එකක් තියෙන්නේ හැපෙන්නේ නැහැ. අපි හිතුවට මේ කටිහිතර පැටලෙ කියලා පැටලෙන්න දෙන්නේ නැහැ ස්වභාව ගන්න. ඒකේ මේ එකම ඩොට් එකකටවත් තියෙන ගවන්නේ ඇතිවීම පැවතීම නැතිවීම ස්වාධීන හැම ඩොට් එකකටම. එකම ඩොට් එකක්වත් තියෙන ගානට ඇතිවීමකින් තොරව මතුවෙන එක. හැම එකකටම තියෙන ඇතිවීම පැවතීම. මේ ඩොට්ස් අතරමැද තියෙන ස්පේස් එකේ ඇතුලින් පැවතින නැතිවීම නෑනේ. දෙයක් තිබුණොත් ඇතුලින් පැවතින නැතිවීම. ඇතුලින් නෑ. ඒ නිසා රූප ධර්ම අතර අවකාශයේ ශූන්‍යතාවය කියන්නේ අවකාශය. අවකාශය තමයි නාටකම නටන්නේ. වේදිකාව අවකාශය තමයි. නමුත් ඒක නෑ. ඒ නිසා ඒක කවදාකවත් ඇතුලින් නැතිවට ලක් වෙන්නේ නෑ. උච්චාවච බාහිර ලක් වෙන්නේ ඒක අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් ඕක ඔය තාලෙමයි. අපි ඉන්නකොට බලනකොට අතොමත් නැරෙන්න පස්සෙත් ඕක ඕකමයි. ඕක සනාතනිකයි. මොකද ඒක වෙනස් වෙන්න දෙයක් නැහැ. ද්‍රව්‍යයක් නැහැ. ද්‍රව්‍යයක් තිබුණොත් තමයි වෙනස් වෙන්නේ. ඇතිවීම නැතිවීම ශෝක පරිදේව දුක්ඛ දෝමනද සේරම. ඒ නිසා ඒ අවකාශයයි ඩොට්ස් නුයි ගත්තොත් අපිට මේ ඩොට්ස් ගොඩක් තියෙනවා. අවකාශයේ අඩුයි වගේ. බැලු බලන්නේ අහසට ගිහින් බලන්න දැන් අපි අහස දිහා බලපු ගමන් නැකේ ඉන්නේ තරු මිසක් අවකාශය නෙවෙයි. ආනපනව තරු දකින්න. තරු සේරම එකතු කරුවොත් ඒකයක් කරන පැත්තකට අවකාශය 100 කීයක් නියෝජනය කරනවා. ඒ දෙකක්වත් නැහැ. ඒ වගේම TV dot එකේ ස්ක්‍රීන් එකේ තෝ dot එක ඔක්කොම අයින් කරුවොත් ඇත්ත වශයෙන් කියනවා 100 එකක්වත් නැහැ. තියෙන 99ක්ම අවකාශය අපේ ඇහැ කවදාකවත් අවකාශය දකින්නේ නැහැ. අපේ ඇහැ දකින්නේ නලියෙන දේ. ඇති දේ ඒකට තමයි තණ්හාව ඇති කරන්නේ රූප, ස්ත්‍රී පුරුෂ ධ්‍යාන පිරිමි කියාගෙන නම් වනම් දීගෙන 100ට එකක්වත් දැකලා නෙවෙයි අපි මේ දැකයි කියන්නේ. ඒක දැන් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. මුළු ලෝකෙම තියෙන දේ ද්‍රව්‍ය වෙන් කරුවොත් 104ක්වත් නැහැ. ඒක කියනවා visible matter කියලා. ඊට පස්සේ තියෙනවා 126ක් dark matter කියලා එකක්. ඒක නිසා ලෝක විශ්ව කරන්න බෑ. ඉතුරු 170ම dark energies අපි මේ ලෝකෙ ගැන දන්නවයි කියලා තියෙන අර හතරෙමුත් 104ක් විතර දැනෙනවා. අපි ෆිසිෂියන් කෙනෙක් කියලා කියනවා, කෙමිස්ට්‍රි කෙරුවයි කියලා කියනවා, අනම්මනම් කිව්වට බුදුහාමුදුරුවෝ කියන්නේ මුළු 100ම දැකලා කතා කරන්නේ අර 96ක් වෙන ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර් දැනගත්ත දවසේ මේ ලෝකේ දන්න එකටත් කියන්නේ ශූන්‍ය දෙයක් කියලා. ඉතිගේ නෑ ඇති වෙන්නේ නැති. මේ ටිකේ නෑ මේ වෙන කියන්න ධර්මතා නෑ. මේ පේන ටික විතරයි ප්‍රකාශ වෙච්ච ටික දැනගෙන තමයි මේ ලෝකයක් දන්නවා, ටික දන්නවා, පළවෙනි දන්නවා කියලා පඬිතකම් කතා කරන්න හදන්නේ බුදුහාමුදුර කෙන කවුද කියලා දන්නේ. ඒ වගේම ඕනෑම දෙයක අවකාශය දැක්කනම් ද්‍රව්‍ය කියන කියන්නේ කොච්චර උදාමේ අපි මිනිස්සු ඉන්නවා ඒකට මේ මුළු කාමරයෙන් ගත්තාම කොච්චරක් අවකාශයද තියෙන්නේ මේක. අපිට පේන්නේ නැහැ අපිට වැඩකුත් අපිට ඕනලා තියෙන මේ ඉන්න ටික විතරයි. ඒ නිසා අපේ හිත දකින්න හැපෙන කියන ඇති සංඥාව විනිවිද ගිය දවසට අරහ දකපු දවසට අපිට වෙනවා අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් අපේ වෙනසක් කළා නෑ. මේ යන ගමනෙත් වෙනසක් වෙන්නේ නෑ. මරණ පස්සේ වෙනසක් වෙන්නේ නෑ. මොකද අවකාශයේ වෙනසක් වෙන්නේ. ස්වාමී අවසරයි මේ ශූන්‍යතාවේ ශූන්‍යතාවේ අනිත්‍යත්වයට ලක් වෙන්නේ. දුකට ලක් වෙන නිසා දුකක් නෑ. නිත්‍ය වීම නිසා දුකක් තියෙන්නේ. ශූන්‍යත් අනිත්‍යයටපත් වෙන නිසා ශූන්‍ය දුක නෑ. ඒකට ආත්මය කියලා බාර ගන්න නෑ කවුරක්වත්. මේ ශූන්‍යතාවය මගේ කියන්නේ ඉතින් බුදුරජාණන් මොකද ලෝකම ශූන්‍ය විදිහට බලන්නේ කියලා. ශූන්‍යතෝ ලෝකං අවේක්කස්සෝ මච්චු රාජාන පස්සති. ඔබ ලෝකයේ ශූන්‍ය විදිහට බලුවොත් මායාවට ඔබ පේන්නේ නැතු වෙනවා. එතකොට ඔබ මරන්න විදියන්නේ. අපි මේක දෙයක් තියෙනවා කියලා අල්ලපු ගමන් මායාව එතනින් තමයි පොක්ක ගහන්නේ. ඒ දේවල් අපෙන් ගලවලා දාලා අපිට දුක දෙනවා. ඒ දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා කියන පුරුදු කරගත්තොත් එහෙනම් මේවා ශූන්‍ය වශයෙන් relative truth එකක් කියලා කියනවා. සාපේක්ෂ ශූන්‍ය වශයෙන් ගත්තොත් වෙනවා ගියාත්මෙත් මේ වගේම පිරිසක් වට කරගෙන හිටියන් මලා දැන් දන්නේම නැහැ. දැන් ඉතින් මේ අම්බෙච්ච කට්ටිය බදාගන්න. මේකින් ගැලවිලා කියලා බැල්ලියක බඩේ හරි ඉපදුනොත් ඒක බදා ගන්න. අතට ත්‍රාවිනන්දනේ ඔක්කොම තියෙන හිස් බව. ඊනක තියෙන හිස් බව වගේ. ඒක නැත්තම් ජීවට පස්සේ මිනිස්සු ඉන්න මනෝලෝකික තියෙන හිස් බව වගේ මේක දැක්කම මේ දේවල් උමයි කියලා ඉසాత බැලගෙන නඩන්න දෙයක් නැහැ. ඒ ශූන්‍යත්වයේ තුල මේ තියෙන දුකට සාපේක්ෂව පෙන්වලා දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා මේක කොම්ප්ලේන් කරන්න පුළුවන් මොලේ තියෙන මනුස්සයාට දෙයක් තියෙනවා කිව්වොත් තමයි අනිත්‍ය වැඩ කරන්නේ දෙයක් තියෙනවා කිව්වොත් තමයි දුක වැඩ කරන්නේ ඒක තමයි මම මේක අල්ලගෙන මම මේක ඇති කරගන්නවා නැති සංඥාව කියන්නේ නාස්තික කියන්නේ සිද්ධාන්ත නාස්තික දෙයක් කියලා කාලකන්නිකමක් කියලා කියනවා මුස්පීතුකමක් කියලා කියනවා සත්‍ය තියෙන එක මේ ශූන්‍යතාවය කියලා කියන්නේ නිවන සංකල්පයක ගත්තාම නාගාර්ජුන පාදයන් බොහොම ලස්සනට ඒක විස්තර කරලා දීලා තියෙනවා. මේක දාර්ශනික ඉහළම කෙලවරට ගිහිල්ලා අපිට මේ ලෝකයෙන් ගැලවෙන්න කරන් තියෙන එකම දේ ලෝකයේ ඇති හැටි දැක්කොත් ඒක හිස් බව තමයි කියන්නේ. එහෙම නැතුව මේක මේ වත්තරන් කියන තැනක් මේක විදී කියන තැනක් කියලා ගත්තොත් මේ කල්ල බදා ගන්න ගැතියකට එනවා. ඒක සේරම ලෝකයටයි දේවල් බාර ගන්නවත් නැති දෙයක් නෙවෙයි. ශූන්‍යත්වයෙන් බලන්න පටන් අරගත්තොත් සම්පූර්ණ මේ ජීවිතේ නිකන් අර නිලුම්පතේ වැටි වතුර කඳුල වගේ හැර වෙන්නේ නැතුව ලෝකෙත් එක ගත කරන්නේ මම දන්නේ මම විස්තර කරුවා කියලා මම හිතන්නේ මම දුන්නේ විකල්ප අදහසක් අනන්තතෝර මේ ආග්ගේ ශුන්්‍යතාවයේ දේශනාවය මොහේ ශුන්්‍යතාවය තුන ඒක නිවන් දැකීම රාග දෝෂ මොහ කියලා කියන්නේ ඇති පවතින විනාශකමට භාජන වෙන දේවල් නම් ඒ සියල්ලම හරහා දැක්කොත් ඉලපතක් අරගෙන කුරු ටික ගලවලා වැළුවොත් ඉලපතේ කෘත්‍ය වෙන කූරු වෙන්නේ. එතකොට වෙන දෙයක් ඒක. ඒකවල බැඳලා පස්සේ තමයි වැඩි වෙන්නේ. මොකද රාග ద్వේෂ මොහ කාලයේ දිගේ හෝ දේශයේ දිගේ පිටු වුණොත් තමයි අපිට හානි කරන්න පුළුවන්. තන්තනිකා හිටගත්තට අපිට කරන්න දෙයක් නැහැ. යාට අපිට කරන්න බෑ අපිට යාට කරන්න බෑ. ඒත් අපි බුලි කරලා තමයි ස්කන්ධ වශයෙන්, කඩු වශයෙන්, කය වශයෙන් අරගෙන තමයි මේ අපි අනුදින කරන්නේ. ඊට බලන්න ඉතල පුළුවන් කියන්නේ. ඒවා විපච්චවාදී කියලා ශරීරය ගත්තාම this is කොටාසවලට ලියලා බලන්න. රාගය ආවම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස යන එක එක ලියලා ගන්න. නැත්නම් මේකේ ගන්න දැනමුත් අපි අහු වෙනකොට බදා වෙන ඉවරයි. ආමෙනි දැන් රාගයෙන් අල්ලගත්ත චිත්තක්ෂණයේ දේශයටයි මොහිට දෙකම යනවා. එක චිත්තක්ෂණයක දෙකක් තියෙනවා. ඒක චිත්තක්ෂණේ මෝහයත් එක්ක රාගය. එහෙම ඒක මෝහයත් එක්ක ද්වේෂය නෙමෙයි රාගය කියන එකේ ද්වේෂය නෑ. රාග චරිතය මෝහෙන් නිවන් ද්වේෂයකට නිවන් දැකලා ඉන්නේ. එහෙම. ද්වේෂිතස්ක රාගය ඇති නිවන් දැකලා ඉන්නේ. අර කවදාකවත් රාග ප්‍රශ්නයක් එන්නේ. ඒක චිත්තක්ෂණික මේ චෛතසික දෙක වැඩ කරන්නේ. ඒක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. ඒකට විරුද්ධ වෙනවා. ඔව් ඒ දෙක ඒ කියන්නේ මේ කාසියක මේ පැත්ත බැලුවොත් මේ පැත්ත බලන්න බෑ. කාසිය දෙපැත්ත එක සැරේ බලන්න බෑනේ. හඳේ උණු කෝටි ගණන් බැලුවත් හඳේ එකම මොනස තමයි ලෝකෙට දාගන්නේ. ඒසක් බලන්න ඕනේ නම් එහා පැත්තේ යන්න ඕනේ. මොකද එයා හැමදාම කරකෙන්න රවුමක්, කරකෙන රවුමක් එක සැරේ කරකෙනවා. ඒ නිසා අපි කොච්චර අවුරුදු ගණන් හොඳ නිරීක්ෂණය කරත් 150 තමයි. උපරිම නිරීක්ෂණය කරන අවුරුදු 50. ඒ නිසා අපි දකින්නේ අපිට බලන්න ඕන ටික තමයි. නමුත් අපිට තේරුම් ගන්න වෙනවා කොච්චර උත්සාහ කරත් 150ක් වෙහිලමයි තියෙන්නේ කියලා දන්නවනම් මේ කතා කරන්නේ අපි දන්නේ අඩ දැනුම මත කියලා අපි දන්නේ බොහොම ස්වච්ඡමයි. මොනවද මේ අපි අයිතිවාසිකම් ගන්න මොනවද මේ අපි ගහපා දෙන්න හදන්නේ කොහෙද අපිට ගහපා දෙන්න ශක්තියක් මේ વિશે කියලා සර්වඥාන්සේගේ વિશે තියෙන ගැඹීරත්වයක් අපේ තියෙන බය අඩුකම වෙනවා සයිසෙක් නිව්ටන් ඔච්චර ගුරුත්වාකර්ෂණයක් හොයලා කියලා කියන්නේ මොකද්ද මම තාම වැල්ලේ සිප්පි කරත් එක සෙල්ලම් කරන පොඩි එකෙක් මට මේ මහා මෝද පිළිබඳ හැඟීමකුත් මන් දන්නේ නැහැ මේ මහා පොළොව ගැන මට හැඟීමකුත් නැහැ මම මේ වැල්ලේ තියෙන සිප්පි කර දෙකක් විතරයි දන්නේ කියලා අගවචනාතික දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත දේව ප්‍රජාව සහිත සියලු ධ්‍යාන නතර මම දැක්කා. මට ඒක ආටවක්වත් නැහැ කියනවා මේ මහබෝධක් ගන්න මහ පොළවක් ගන්නවා එල්ලක් ගන්න. කියන බණකට අපි නිකන් මේ කණාමැදිව ගන්නවත් නැහැ අපිට. මේ කීයේදී තමයි මේ ගහපදෙන්න හදන්නේ මම දන්නවා මං කියන්නේ කරපාන් මේක කෙරෙන්න ඕන කියලා කියන්නේ උල මොලකම විතරයි. අක්කතිරුකම විතරයි. එහෙම ගහපදින්න දෙයක් අපිට නැහැ. කියන තාකල් අපිට ගොඩ එන්නත් බෑ. ඉතින් අපි නිතරම නියතමානී වෙන්න. නිතරම භගවා ඥානාති අහන්න ඥානයි. භාග්‍යතුනාසිට වැටෙනවා නේ මට තේරෙන්නේ නැහැ කියලා ආධුනික වෙන්න වෙන්න වෙන්න ආගම ධර්ම ලේසි. නිසා දැනුම හැම වෙලාවෙම ආගමට ධෛර්යයක් නෙමෙයි. අධෛර්ය කරන දෙයක්ත් වෙන්න පුළුවන්. දන්නේ නැහැ කියලා දන්නවනම් ඒක තමයි ලොකුම දැනුම. මට ආකාශය ගැන කියපු නිසා ආකාශන ආකාශය අනන්තයි කියලා කියනවා. ආකාශ අනන්තයද? ඔව්. ඒක ඒක ඒකදී ඔය රූප ලෝකයෙන් පණින්න නම් රූප රූප ධානයකින් කඩන්න නම් රූප නැහැ. ආකාශය අනන්ත කියලා හිතන්න. අට ව්‍යාපෝ තේජෝ කප්ප අර කසින මේ කසිනේ අල්ලගෙන රූප ධානය වඩන්නේ. ඒක ලොකුයි කියලා හිතන්න. ඒකට විකල්පයක් වශයෙන් කියනවා. අනන්ත වශයෙන් තියෙන ආකාශය නම් මේකේ වස්තු කියලා දෙයක් නැහැ. අකිනුක් ගහටිම අවකාශය කියලා කියන්නේ හිතන්නේ වශයෙන් මන්නේ උදුරලා. ඉතින් උදුරලා ඉතින් තියෙන අවකාශය තියා බලන්න. ඊට පස්සේ අනන්තේ පතුරුන අවකාශය තමයි කියන්නේ. මේ ලෝකේ දෙයක් නැහැ. මේක හිස් දෙයක්, තුච්ච දෙයක්, විත්ත දෙයක්, පර දෙයක්, අනාත්ම දෙයක් කියන්නේ. හිස්කම කියලා බලන්න ගියාම රෝග ධර්ම කියන දේ දුන්න ධ්‍යානෙන් ගැලවිලා ආරෝග ධර්ම දිහා පැත්තට. ඒක නිකන් අර මේ දේ නැති කරන්න අනිත් දේ මේක ප්‍රතිස්ථාපනය කරන ඉදන් නිස්සයි ඉදන් පජහත ක්‍රමයට තල්ලුවක් එකම කරේ. රූප ධ්‍යාන වෙනකොට අරූප ධ්‍යාන ගන්න. දැන් අපි පැය දෙක පැයකොත් විනාඩි 20ක් විතර පැය දෙක විනාඩි 10ක් අඩු ගත කරගෙන වල විනාඩි 50ක් විතර කරන්නේ. ඉතින් අපි ඒක සාකච්ඡා මෙතනින් නතර කරමු කියලා මම යෝජනා කරනවා. ඒකත් දැනගන්න කුසලක් වාස කියන එකට දැනෙනවා. ඒකේ තියෙන විපස්සනා කරන අයගේ අතේ හොඳ වෙනවා පිළිකා හොඳ කතා තියෙනවා කියන්නේ. මම මේක මැදින් ඉඳගෙන බලනවා සංස. මැදස්සේ හැටියට අර ක්‍රිස්තියානි අයගේ සංසාර channel එකක් තමයි ඉතින් ඒක බුද්ධ channel එකක් යනවා. ඒක ස්ථානීය සංසාර හෙඩ් හොස්පිටල් කියලා ඒගොල්ලන් එකක් කරනවා. එතන එතන කියනවා ගොඩ කරාට පස්සේ අර දැන් ඩයිවර් සම්පයිනේ. ඉතින් කියන්නේ ඒ මතරේන ශ්‍රද්ධාවල් ඒ කෙනෙක් ලෙඩ හොඳ වෙනවනේ. ඒකට කියවන්න චොප්පගේ දීපක් චොප්පගේ පොතක් කියනවා ක්වොන්ටම් හීලින් කියලා. ෆස්ට් chapter එක පටන් අරගන්නේ after the miracle කියලා. එයා පෙන්ලා කියලා තියෙන හිප්නොටිසම් වලින් හීලින් ඔය. සද්ධාවෙන් ලෙඩසුව කරනවා. එයාට හැකියාව තියෙන ඇත්තම තියෙනවා මම දන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට මේ අතින් අත ගාලා වගේ ඉතින් වාක්‍ය අමාරු අයින් කරන්න පුළුවන්. හීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා චොප්පර්. ඒගොල්ලෝ ක්වොන්ටම් හීලින් ගැන කතා කරනවා. එයා කියනවා මේක කෝටි ගාණක් අත්දකලා තියෙනවා දැකලා තියෙනවා කීල් කරන්න පුළුවන්. ඒකේ ශ්‍රද්ධාවෙන් එනවා විලිවිලාට පස්සේ අයින් කරන්න. නමුත් පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න කියන patient ආයෙත් එළියට ඊට පස්සේ යා කියලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්සල්ලාම ගෙනල්ලා මේ ලෝකෙට මානව විද්‍යාව උගන්වන මානසික විද්‍යාව වල යා හී කොන්ට්නේ හිප්නොටිසම් වලින් ආපස්සට කියලා සයිකොලොජිකල් වුන් සයින් කරලා සෑහෙන රිකවර් කරා. ඒක ලොකු මානවිකගේ බටේර මානවිකය පටන් ගත්තා. ඌ කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ හිතුවක්කාර ගෝලේ කර හැම patient කෙනෙක්ව කන්සල්ට් කරලා තියෙනවා. ඔක්කොටම ආයෙත් ඒ පිස්සු හැදිලා තියෙනවා පස්සේ. මිරකින සනීප වෙලා ඊමත් ඉන්නේ ඒ පරිවේරේ නම් ආයෙත් හැදෙනවා. ඒක රිපෝට් මොකක් කරාට පස්සේ ආයෙත් ටික කාලයක් ඉන්නවා. මිරකල් එකක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් පිස්සු හැදෙනවා. ප්‍රෙෂර් එක නැති කරුවට ਉਹ කන්නේ ප්‍රෙෂර් තියෙන දේවල් ආයෙ ප්‍රෙෂර් එක එනවා. ඒ නිසා ਉਹ පළවෙනි චැප්ටර් දෙන්නේ ආස්තද මිරකල් කියන්නේ. කිසි කෙනෙක් ඒක බලන්නේ නැහැ. ඒක ස්ටඩි කරන්නේ නැහැ. ඔක්කොම කියන්නේ මිරකියුලස් හීලින් එනවා. මොකද ඒ වගේ ආහාර විහාර මනෝව්‍යාපාර කියන තුන වෙනස් කරේ නැත්තම් විහාර ඉරියව් අනෝව්‍යාපාර. ආය අර ඕදුවත මගේ දෙවි ලක්ෂණය නේද හීලින් කරන්න බෑ කියන්නේ යන්න එපා. මේ කරත හැකි නමුත් මේ මෝල් වාන්සේ ඒ මෝඩකම ආයේ කොරෝනා දේ තකතිරු කරනවා. උටේ දෙදේම කියලා දෙයු කියන්නේ. නමුත් මේ විපස්සනා කරනවා කියන්නේ යාට Taman ධ්‍යාන අලුත් අස්පතින් බලන්න පුළුවන්. Taman ධ්‍යාන පිටකෙනින් බලන දොස්තර මහත්තයෙක් Taman ධ්‍යාන බලන විදිහ බලන්න පුළුවන්. ඒක ඕනම ආහාර වෙනස් කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු කියනවා රැයට කණ එක නතර කරලා. ඊළඟ පොඩි සජෙෂන් එකක් දාන්න. ඊහාර වශයෙන් කියනවා හතර ඉරියව්වේ සක්මන් කරපන්. ඉතින් විදියට හරියන්නේ ලෙඩ වෙනවා. මනෝවියාපාර වශයෙන් මෛත්‍රී කරපන්. ඔය වෛර කරගෙන රණ්ඩු කරන්න බෑ බුදුහාමුදුරු අර හීලින් එකක් දීලා ඒක දිගට පවතින යෝජනා එක ප්‍රතිවාප දෙනවා. ඔයගොල්ලෝ ඉන්ෆිෂන් එක ප්‍රතිවාප නැහැ. ඉන්ජෙක්ෂන් එක ගහපුවට පස්සේ හරි. මේකේ හොරයි. බෙහෙත් බොනවන උස්නාර කණ්ඩේපා හන්දේපා එන්න ලයික් කරනවා. ප්‍රතිවාපේ ඉංග්‍රීසි දෙක වෙනකල් විනාශයක් කරේ. ඒක දැනගන්න මේ භාවනාවට ප්‍රධාන පංචය දීලා සීල ශික්ෂාවක් දෙනවා, සමාධි ශික්ෂාවක් දෙනවා, ප්‍රඥා ශික්ෂාවක් දෙනවා. ඊට පස්සේ කියනවා ඔබ එක රැහෙන් කරන්න බෑ. සම්පූර්ණ ජීවිත රටාව වෙනස් වෙනවා. අන්තිමට යරන්දියා පොල් කඩේකින් ඇදලා ගත්තා වගේ භාවනා කරන එක අඹරනවා බුදුහාම. සම්පූර්ණ අඹරන කෝවිදල අඹරනවා තුල තියෙන රුචිආසිකම් මොකක්වත් ඉතුරු කරන්නේ උද්දු කරනවා ඒකෙන් ගන්නේ චාටුවක් මායාවක් නෙවෙයි ධම්ම කරේ මම දකින්නේ මේ මනසට අවස්ථාවක් හම් වෙනවා ආහාර විහාර මනෝ ව්‍යාපාර වෙනස් කරගන්න. ඔය කියන කිසිම දෙයක් ලෙකේ වෙයි. මිරකල් එකක් නැත්තේ නෑ නමුත් ආෆ්ටර් මිරකල් බැලුවොත් නෙට් එකක් නැත් මේ ලාස්ටිං ඉෆෙක්ට් එකක් කියලා නෑ. දැන් මම දන්න කීප දෙනෙක් කියනවා හීලින් ඉෆෙක්ට් හීලින් පවර් එක. ඒ ළඟදී මම ගියාට පස්සේ ඒ දෙටි කතා කරලා කිව්වා ගන්න. මට හීලින් පවර් එක තියෙනවා අපගේ මේ හાર્ට් ඔපරේෂන් එකක් කරලා මේ අත කෙලෙම ගත්තට පස්සේ පැහැදිලිවම මේ මෙතන විදියට කියයි කියලා අම්මා ෆීල් කරයි. ඉතින් මම මොකද කරන්නේ කියලා මම පරිස්සම් දෙනවා. කිසි කෙනෙකුට ඕක කරන්න කිව්වොත් ඔබේ ඉමුනිටි එක බයිනවා. මොකද භාවනාවක් හරියන්නේ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. ඔව් භාවනා කිරීමේ පාවිච්චි කරමු කියලා වාඩි වෙලා ඉන්න භාවනා කරන ධෛර්යයට ගන්නේ. අනුන්ට විකුණන්නට පුළුවන් ඔය විකුණලා සනීප වෙන එක පන්සිල්වත් තරකිනවා. පන්සිල්වත් තරකින නැහැ නේ මං ආයෙ කියලා කාමෝගිට වැටේ. මොකද්ද මේ හොතෝ තමයි ගන්න කියන්නේ. අරවත්සන් හේම කරේ නැහැ. අරවත්සන් මනසෝර ගැවුවනම් කොක්ක අනිවාර්යයෙන්ම මිනිහා කොට දාලා ඌ අකූණ වෙන වෙන ජීවිතතාවට යොමු කරන තරමේ පුරුෂ ධම්ම සාරති සාරති කියලා කියන්නේ පුරුෂයන් দমনය කරලා මාර්ගයට දාන සාතු වාහකෙක් වගේ පෙන්නනවා. මෙන්න ඒ මීට පස්සේ නොවෙන්න ඔය ඔය වාහකයන් මෙන්න මං කියන විදිහට වගේ. ඒ දේ කරන්නේ නැතුව භාවනා කරුවට හරියන්නේ නැහැ. ආහාර විහාර මනෝපියාර වෙන ව්‍යාපාර වෙනස් කරන්නේ නැතුව භාවනකින් කිච්චියක් දෙනවා මිරකලයක් කරනවා. නමුත් එයාට අවස්ථාවක් දෙනකොට ඕනේ නම් මේක බුද්ධියට සින්න කරගන්න ඕනේ නම් මෙන්න මේ දේවල් කැප කරන්න. එන්න මේක ලොකු දානයක්. එළවෙනද මට හිතන්න අමාරු හැදිච්ච පීඨාවක් හොඳ වෙන්න ඒක ඒක කියන්නේ බඩේ ලොකු පිටියක් වෙනවා. ඔව්. මේ පිළිකාවක් නැති කෙනෙක් කියලා පිළිකාවක් හැදෙන්න පුළුවන් කියලා දොස්තර පිළිගන්නවා. ඉතින් ඇති වෙච්ච කෙනෙක් කියන්න බෑ. අපි ධම්ම සංජානන කිව්වේ පිස්සු සනීප කරන්න ක්‍රමයක් තියෙනවා. පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද පටලැවිල්ලක් තියෙන නැත්නම් පිස්සු හැදෙන්නේ නැහැ. නිසා යම් කිසි වෛද්‍යවරයෙක් කියනවා පිස්සෙක් කවවත් මට සනීප කරන්න පුළුවන් කියලා. එයා කියන ඒ ටෝකන් එකෙන් මම කියනවා ඕන කෙනෙකුට පිස්සු ඇතිවෙන්නේ මොකක් හේතුවක් තියෙනවා. නිකම් පිස්සු ඇදෙන්නේ. එතකොට අපි මේ දෙක අතර සම්බන්ධතාවය දක්වන නිසා නිකාවක් නැති කෙනෙකුගේ පිළිකාවක් ඇති වෙනවා කියන්නේ නිරකලයි. අපි පිළිකා තියෙන තැනින් පිළිලා දානවා කියන්නේ නිරකලයි. ඔව් දැන් යුරින් තෙරපි ගැන කතා කරන කට්ටිය කියනවා පිළිකාව කියන වචනේ ඇවිල්ලා තියෙන කෙමෝതെරපි එකයි ඔපරේෂන් එකයි නිසා නැත්තම් ඔකට කියන්නේ අල්සර් එක කියලා. අල්සර් එක පිළිකාව වඩපත් වෙන්නේ කෙමෝതെරපි එක ඇල්ලුවොත් විතරයි ඔපරේට් කෙරුවොත් විතරයි. යුරින් තෙරපියෙන් කරන්නේ මොකද්ද? අල්සර් එක අල්සර් ලෙවල් එකේම අයින් කරලා දානවා. ඒකට දොස්තරලා කියනවලු ඕගොල්ලෝ අයින් කරලා පිළිකානේ ඕගොල්ලෝ අයින් කරලා අල්සර් කියනවා. ඇත්තට ඒගොල්ලෝ අල්සර් එක පිළිකාව වෙන්න දෙන්නේම නැහැ. මුක්ෂා ඈ යුරින් තෙරපි. self urine පාවිච්චි කරනකොට ආන්සර් ලෙවල් එකම අයින් කරගන්න. දැන් පොත් පිට පොත් ලියනවා මේ මේ මේ මේ පෙරේද තාමට ඊමේල් එකක් කෙමෝതെරපි වලින් පිළිකා වැඩි වෙන්නේ නැහැ. ඒකෙන් තමයි පිළිකා සෙල් එක ඝනීභවණය කරලා එක තැනකටපත් කරන්නේ. ඉන්න ටික මරලා දැම්මට අලුතෙන් ඇති කරනවා. අරමගේ දේවල් වලින් කරන්නේ පිළිකාව බවට පත් වෙන්න දෙන්නේ නයිට්‍රන්ද රේඩියේෂන් තමයි පිළිකාව ඇති කරන්නේ කියලා අරකොල්ල බොහොම විදවන තාලෙ කියනවා. පිළිකා ඇති වෙන්නේ කපන නිසා. පිළික ඇති කරන්නේ මේ කිමෝതെරපි නිසා. ඒක නැත්තම් පිළිකා නැහැ. අයිස අර්බුද කියන එක විතරයි තියෙන්නේ. මම දන්නවා මේ ශාස්ත්‍රයේ ශේෂ්ඨත්වය නෙවෙයි ඕනේ නම් කියන්නේ nature of medicine කියලා පොතක් තියෙනවා. නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය කියලා පොතක් තියෙනවා. මොනපල දැනුම් මාතෘකාවේ. එහෙම නැත්නම් නිරෝධකද කියලා ගහන්න කම්පියුටර් එකට ගිහිල්ලා තොගේට එනවා තොරතුරු නැත්නම් ෂෙලිස් වෙනස් කැෆේ කියලා හොඳ වෙබ්සයිට් එකක් ශෛලි කියලා කියන්නේ මල්ලේගේ නමක්. shailis_wellness_cafe. ඔක්කොම පෙන්ලා දෙනවා ඔය ইনফෝමේෂන්. ඒක හැබැයි ටිකක් මම දැන ටිකක් මේ ගොඩක් මම දැන ඇලපතිකට ගන්න. ඒ සමන් දොස්තර ගැන කතා කරන මම කියන්නේ ඔයාලා සාස්ත්‍රය ගැන දැනගන්න ඕනේ නම් ඔක ඉතින් මේ නෙගටිව් එක පොඩක් බලන්න. ඊට පස්සේ තේරෙනවා අපි යන්නේ දන්න දැනකටද නොදන්න දැනකට යොමු කරන්නේ. ඒකට සාපේක්ෂව වශයෙන් ඒගොල්ලෝ වෙනන්නේ නැට්‍රෝ තෙරපි. මැග්නටික් තෙරපි එක වෝල් තෙරපි එක්සර්සයිසස් මෙඩිටේෂන්. මේකේ මනුෂ්‍ය මූලික ඉඳලා මේ කියන්නේ අඩියේ ඉඳලාම සුද්ධ කරගෙන. ඒක මොකදනේ කැමති නේ මොකදනේ කැමති ડોක්ටර් ගානක් ගෙවල මේක අයින් කරලා දෙන්න. අයින් කිරුවට මනුෂ්‍ය ජීවිතය ආය කරන්නේ ඒ කරපු චාලනන අපවැළෙනවා. හරි මීට පස්සේ ප්‍රශ්න තියෙනවද කියලා අහන්නෙත් නැහැ සාකච්ඡාවේ સમાપ્ત කරනවා නැත්නම් ડોක්ටර් මගේ දෙවි දම්බු 10 වෙලාව නේ මේක මේ මේ 10 10 ටයිම් එක හරි නේද නිදා ගන්න මගේ වෙලාව 10 ඒ නිසා අපි මෙතනින් අපි දවසේ සතිವಾರ સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා ඔය එතකොට අපි අද බලාපොරොත්තු වෙනවා මේ දවසේ අපි ඇත්තටම කියනවා නම් මේ ස්ථාන පැත්තෙන් බැලුවා සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ගේ පැත්තෙන් බැලුවත් බොහොම වටිනා දවසක් අරුම දවසක්. ඉතින් මේ දවසේ රැස් කරගන්න ලද පින් ඒ රොස්ලින් මල්ලිකා මෞතුමියට නැත්තම් ඊමේ අමිතිරිගල මහත්මයාගේ ඒ පියතුමාගෙත් නමට එහෙම නැත්තම් ඒ නැත්තම් විදිහේ සිද්ධ මේමක් කරමු කියලා ඒ සමන් ආරාධනා කරලා තියෙනවා ඒ කිට්ටුවන් ඥාතය ඇවිල්ලා දැන්වටම අපි අනිත් අය තම තමන් දවස් සුවාගස් කර ගන්නවා දානමය සීලමය භාවනාමය කුසල් සීපත් කරගෙන යැත්තු යම් තැනක ඉන්නවා නම් ඊින තැනක සිට මෙතෙන්ද හිත යොමත්වා නිත යොමත්වා මේ කරන පින්කම් දක්ිත්වා දැකලා කිසිේ ඉඳලා සාදු කියන අනුමෝදක් වෙනාසේ පින් අනුමෝදන් වෙත්වා කියන දාස ඇති කරගෙන ඉතින් ඕ ඥාති නම් මොතු දාඨා සජ්ජහනා කරමින් පෙන්වලා යථා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඊව මේවයිතෝ තින්හං පීඨානං උපකප්පති උන්න මේ උදකං වත්තං යථානින්නං පවත්තති ඊව මේවයිතෝ තින්හං පීඨානං උපකප්පති මේ වගේම මේ සීමාත වගේ වැඩ පිළිවෙලට නොපෙනී උදව් කරන සංවිධානයක නැත්තොත් පිළිපිනි උදව් කරන නැත්තොත් නිසායි අපිට මේ වටිනා දවසක් අද මේ දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රශ්න වශයෙන් සාස් කරගන්න පෙන්නේ මේකත් එහා තව පේන්න පෙන්නේ නැතු ඉන්නවනම් ඒ සීල දෙනා අපි කරගන්නාලාද මේ කුසලය මුදිතාවේ මුදිතාවෙන් යුක්තව සාදු කියලා පින්වන මොදන් වෙත්වා අපිත් මෛත්‍රී යුක්තව ඒ සීල දෙනාටම පින් පැමිණීම සඳහා පෙළඹෙනවා මේක මේ චාරිත්‍රයක් සන්තෝෂයෙන් පිනක් කරගත්ත වෙලාවක ඒ වගේම තුකේ යම්තාක් සම්‍යක් දෘෂ්ටි කෙනෙක් ඉන්නවා පින් කැමැති ඒ සීල දෙනාම අත්මී කර ගන්නාලද පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා අප අපටත් මේ රස කර ගන්නාලද කුසලී කාන්තේම උද්ධාහී උතුම්මන් වහන්සේලා පැමිණ වැඩ වදාළේ සාන්ද සුන්දර නිවන පිණිසම වේවා ඒ නිවන් දක්නා ගමනේ අපිට යම්තාක් බාධක මාර්ග උදුරු කරද නැත්නම් ඒ සියල්ල මේ කුසලාන භාවයේ නිරුද්ධ අඳුරසේ තුරින් දුරවන් වේවා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් බුදුපකේවද මහරහතන් වහන්සේලා පැමිණ වැඩ වදාළ නිවන පිණිසම මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදහසින් අපි එක්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ කටයුතු නිමාව දකිමු. එක්තාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානෝ සම්පදන්තු සබ්බ සම්පatti සිද්ධිය එක්තාවතා චනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එක්තාවතා චනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතස්තිය